අවසරයි අපේ කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසටත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට වෙලාව ගන්න අපි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊ අපි මතක් කරගත්ත නිසා අපි ලිඛිත ප්‍රශ්න වලින් සභා වාරය ආරම්භ කරනවා කරුකටි ස්වාමීන් වහන්සේගේ ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා මම ඒක පළවෙනියේ සභාගත කරනවා අර ස්වාමීන් වහන්සේ මට සමාධි සිතින් කිසිම අරමුණක් නොගෙන සිත නැවතුණක් මෙන් ධර්මක කාලයක් විනාඩි දෙකක් තුනක් පමණ ඉස්බව මත සිටිය හැකි. අරමුණ නොදනියාමක් නොවේ විදස් විශේෂ විදස්න භාවනාවේදී මේ කුමන තත්වයක්ද පහදා දෙන්නේ. භාවනට අමතරව යම් තව පොඩි ප්‍රශ්න ප්‍රශ්න දෙකක් තිබේ. වික්ෂෝක්ෂෙන් මම දැනගැනීමට අවශ්‍යයි. විභව ශක්තිය යනු කුමක්ද? බණ පොත් කියව දිහට නම් ওই තරම් විශාල අපායක් පොළොවේ තිබිය හැකිද? එසේන අපාය තිබෙන්නේ කොහෙද? ඊළඟ කරුණ අපායට අව්‍යාවුද කොහෙන්ද? කවුද සපයන්නේ? දිවි ලෝකයේ තියෙනවයි කියන චින්තාමානික භද්‍රකටය හා කල්පවෘක්ෂයන් සුරබිදේනවත් මට්ටම් ප්‍රේලිකාවක් නොත් ගැටලුවකි. මේවා ඒ ඒ සත්‍යයන්ගේ කර්මයන්ට අනුව නිමැවී තිබෙනවාද කියොත් නිර්මාණවාදයටවත් මැවුම් වාදයට වැටෙනව නේද? මෙය උපතෝගෝටික ප්‍රශ්නයක් විය හැකියි. මෙයින් ඔබ වහන්සේ අපාස්තරපත් වේ නම් සමා වෙන්න හැකිනම් පහදා දෙන්න. වික්ෂකසෙන් දත යුතු නිසා ਵਿਚාර්මි පිංසිත වේය ඔබාන්සේ නිරෝගියා සපහ දිගාසේ සපත් මෙත්සුවත් පතමි. ඉතින් මේ පළවෙනි කොටස මේ භාවනාවේදී කිසිම අරමුණක් නොගෙන හිත නැවතුණාක් මෙන් තර්මක කාලයක් සිටිය හැක නැත්නම් හිස් බව මත සිටිය හැක මේ කුමන தත්වයක්දයි පහදා දෙන්න. ඉතින් මේක අපි බලන්න ඕනේ මේ භාවනාවකදී නැත්නම් සතියේදී මේ වගේ අරමුණු නොගන්න ගතියක් තියෙනවා. වෙලාවක අරමුණු ගන්න ගතියක් තියෙනවා. ඒක හරියට අලකොලේකුයි නෙළුම්කොලේකුයි යන වතුර දැම්මොත් අලකොලේට වතුර ගෑවෙනවා නෙළුම්කොලේ වතුර ගෑවෙන්නේ නැහැ. ඉතින් මේ දෙක අත්දකලා තියෙන එක අපි පරිවේශනයක් වශයෙන් අත්දකිනවා. දකින්නකොට Tamanට වැඩි ආතතියක් දැනෙන්නේ අසහනයක් දැනෙන්නේ ආයාස කරගතියක් දැනෙන්නේ මේ අරමුණු ගන්න වෙලාවේදීද නොගන්න වෙලාවේදීද කියන එක මත තමයි ඉදිරි සාකච්ඡාවට එහෙම නැත්නම් විවේචනයට මේක ලක් කරන්න පුළුවන්. ඉතින් අපි අපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ මේ භාවනාවේදී සමාධි සිතින් කිසිම අරමුණක් නොගෙන සිටනවත්මෙන් තරම කාලයක් හිස් බව මත සිටිය හැකි. ඊට සාපේක්ෂව අරමුණු ගෑවෙන, දැනවෙන, තර වෙන අවස්ථාව සහ මේ දෙක සලකලා බැලුවොත් Tamange හිත වැඩි මනාප මොකේද? ආතතිය අඩු කොහෙද? අසහනෙ අඩු කොහෙද? ආයාසකර தත්ත්වය අඩු කොහෙද කියලා සභාගත කරන විදිහට මම ඊටාම ගෞරවගිල්ලා හිටිනවා. එහෙම ආයාසයක් මේ අසතුටු තත්ත්වයක් එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ අරමුණු නොගන්නවා කියන අර අරමුණු නොදැන යන අවස්ථාවක් නෙමෙයි. විශේෂයෙන් විදර්ශනා භාවනාවේ අවසාන හරියේදී හිත මේ අරමුණු නොගෙන ඉන්න පුළුවන්කම තියෙන එකයි තියෙන්නේ. ඒක තමයි ලැබෙන්නේ ජයග්‍රහණයක්. මට ළම ජයග්‍රහණයක් වගේ. ඉතින් එහෙම දැනෙනවා නම් අපිට තියෙන නැවත නැවතත් ඒක කරලා ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා බලන්න. මට මට තේරෙනවා අකුලක් අස්සරින් ගගෙන ගිහිල්ලා කැලේ කරුවලේ සර්පයන් අස්සේ ඉඳද්දී අකුල ඉවත් කරලා දැන් හිටගෙන යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අකුල රින්ගන වෙලා අපහසුයි ගමන කෙරෙන්නේ නැහැ. අකුලෙන් එළියට ආපුවාම පස්සේ මට හිත දෙපයින් යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි දැනගන්න ඕනේ අකුල නැති වෙලාවේ ගමන කරගන්න. ඉතින් ඒ නිසා මේ දෙකක් අපිට දකින්න හම්බවීම අපේ සාපේක්ෂතාවයේ අපේ අනු අපේ පරිශ්‍රණයක් යනවා. යම් වෙලාවක තමයි අර විදිහට අරමුණක් තිබුණත් ගණන් ගන්න නැතුව නැත්තම් පැර වෙන්නේ නැතුව කියන්නේ සිංහල කියන ගා ගන්න නැතුව තියාගෙන ඉන්න පුළුවන් නම් අන්න එක වැඩි කිරීම සඳහා කොමක් කළ යුතුද කියන එක සාමාන්‍ය බුද්ධිය සලකන්න ඕනේ. ඒක ඉන්නේ කොයි වෙලාවටද? ඊට ආසන්න කාරණා මොනවද? සප්පාය කරුණු මොනවද? කොහොමද මම ඒකට අනුග්‍රහ කරන්නේ කියලා බලබලා ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට මේ සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. ඒක තමයි අපි කරන අනුග්‍රහිතයක්. එහෙම නැත්නම් මේකට විපස්සනා අනුග්‍රහිතයක් කියලා කියන්න පුළුවන්. ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඒකට දෙවෙනි කොටස තියෙන්නේ මේ විභව ශක්තිය කියලා භෞතික විද්‍යාවේ උගන්වනවා. චාලක ශක්තිය සහ විභව ශක්තිය කියලා දෙකක්. විභව ශක්තිය කියලා කියන්නේ බැටරි එක charge එක තියෙනවා. ඒක බල්බ් එකට දැම්මට පස්සේ බල්බ් එක රත් වෙනවා. එළිය වැටෙනවා. එළිය කාරක ශක්තිය එළිය බාටපත් වෙන්න ඉස්සෙල්ලා විදුලියේ තියෙන විභව ශක්තියක්. ඒකට කියනවා මේ potential possibilities කියලා. වගේ මේ ශක්ති අවස්ථා දෙකක් තියෙනවා භූත අභූත කියලා. අභූත අවස්ථාවේ ශක්තිය තියෙන බව පේන්නේ නැහැ. භූත අවස්ථාවේ ශක්තිය තියෙන බවට පෙන්වනවා. මේ අභූත අවස්ථාව තමයි මෙතන විභව ශක්තිය කියලා මම පාවිච්චි කරන එක සාමාන්‍යයෙන් ආගමේ ධර්මයේ වචනයක් නෙවෙයි භෞතික විද්‍යාව වචනය. අනිතික මේ අපාය පිළිබඳව කතා කරනකොට මේ ලියලා තියෙන්නේ දේශමානයට අහුවෙලා. ඕනම අදහසක් අපිට පුළුවන් කාලයට දාලා සහ දේශයට දාලා බලන්න. ඉතින් මේ අපාය පිළිබඳව උගෝදෙනෙක් ගන්න දේශයට දේශය කියන්නේ භූමියට සම්බන්ධ කරලා ඒතර උඩද යටද වමෙන්ද දකුණෙන්ද ඉස්සරහින්ද පස්සෙන්ද කියලා තියෙනවා. ඉතින් මේ අනුව අපායේ තියෙන පොළොව යට කියන එක අපේ හිතට කාවදලා තියෙනවා. ඉතින් පොළොව යටට යනවා කට්ටිය කියලා බලපුවාම හම්බෙන්නේ නැහැ හැපැත්තෙන් ආයෙ එළියට එනවා. පොළොව රවුනේ. එහෙම නැත්නම් කාලයට දාන්න පුළුවන් මරණයෙන් පස්සේ කියලා. මේ දෙකම මවාගත්ත මායාවක්. ඒ නිසා අපිට මේ ආගමේ උගන්වන මේ අපාය සංකල්පයේදී පොළොව යටේ තියෙන මේක ආයුධ තියෙනවා අර මේ කියලා තියෙන අපි අර දේශේ වශයෙන් අල්ලා ගැනීමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ දැන් ඉන්න එකම අපායක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේකම දිවි ලෝකයක් කියලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවා. ඉතින් ඒ නිසා දැනටත් අපි ඉන්නේ අපායේ තමයි. අපි අසතියෙන් ගත කරනවා නම් අප්‍රමාදයෙන් ගත කරනවා නම් මේක අපායයි. අපි සතියෙන් ගත කරනවා නම් අප්‍රමාදයෙන් ගත කරනවා මේක දිවි ලෝකයටත් එහා. ඒ නිසා මේ දීලා තියෙන එකේම ඔක්කොම කට්ටිය ඉන්නවා. අපි හිතනවා මරණය මස්සේ තියෙන්නේ නැත්නම් පොළොවේ යට වැළලුවාට පස්සේ කිය මට පුංචි කාලේ මේ අපේ පොඩි අයියා ලණුවක් දුන්නා. මැරුණාට පස්සේ වල්ලනවා රැයට යක්කු ඇවිල්ලා ඇදලා කනවායි කිය. මට හරි අප්සෙට් දැන් මැරණ එක වෙනම කතාවක් දැන් වැළලුවාට පස්සේ යක්කු කනකොට ඒක මේ. ඊට පස්සේ මේ කිව්වා පුංචි කාලේ අපි දෙන එක ඇඳේ බුදියන්නේ. පැවිදි වුණොත් වලලන්නේ පුච්චනවා කිව්වා ඒකට යක්කුන්ට කන්න බෑ කිව්වා. මට එදා මෙතන පැවිදෙන්න ඕනේ. ඌටත් තේරුමක් ඇතුව නෙවෙයි කියන්නේ. මටත් තේරුමක් නැහැ. වැළලුවොත් චක්කු කනවා. තෝම් පිටේට ගිහිලා දානවා. පැවිදි වුණොත් වල්ලන්නේ පුච්චනවා. ආදාහන එක ඒකට යක්කුණ කරගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මට එතකොට මෙතුණා මේ ඉන්නකම් මොකක් නැතුණත් කරන්න මරණ වෙලාවේ පැවිදිලා ඉන්නවා. පැවිදිලා ඉන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ සංකල්ප දානවා අපේ හිතට. ඒ සංකල්පේ දාන්නේ පවට බය කරලා අපෙන් පවෙන් වළක්වා ගැනීම සඳහා. ඉතින් ඒක පිළිබඳව කෙලින්ම ත්‍රිපිටකෙත් සඳහන් වෙනවා අපාය පිළිබඳ අදහස්. ඉතින් ඒක අපි අල්ලන්නේ කො කාලයට හා දේශයට දාලා දාපු ගමන් දෙකෙන් එකටවත් මේක ෆිට වෙන්නේ නැහැ. හැබැයි වර්තමාන මොහොතේම දුකසේ ගත කරනවා නම් රුචි අර්චකන් සහිතව අපාය තමයි. වර්තමාන මොහොතේම රුචි අර්චකන් වලට අහු වෙන්නේ නැතුව සතියෙන් අප්‍රමාදීව ගත කරනවා නම් දිවි ලෝකනේ ඊටත් උඩ තැනක ඉන්නේ. ඒ නිසා වර්තමාන මොහොතම අපායක් කරගැනීම හෝ දිවිලෝකයක් කරගැනීම කියන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් අපාය විස්තර කරන්න හැටි. ඒකම තමයි නිවන විස්තර කරන්නේ එහෙමයි. ඊට පස්සේ කියන්න පුළුවන් දේශයක් වශයෙන් අපාය කියලා වෙනම දේශයක් තියෙනවා, තැනක් තියෙනවා. geographically space wise කියලා. එහෙම නැත්නම් කාලයක් වශයෙන් කීයටයි මරණයන් මැත්ති කියලා. මේ දෙකට දාපු ගමන් කවදාකවත් විශ්ලේෂණයට ප්‍රශ්නයක් මතුවේ. අපි පටිච්චසමුප්පාදයේ කාලයට දාලා තියෙනවා. කාලත්‍රයකට දාලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා භවනා කරන්න බුදුහමයිත බුදුහමරක එන්න ඕනේ. ඉනකන් එන්න ඕනේ කියලා. කොයි වෙලාවක මේ කාලයේ දේශයේ දෙකේ ඉක්මවලා භවනාවට ගිය ගමන් තේනවා දැන් තමයි කාලේ. කාලෝ අයන්තේ. දැනුයි කාලේ අපාය වෙන්න හෝ දිවි ලෝකෙ වෙන්න ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවයි කියනවා උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට ගියාට පස්සේ හැමදේම ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. සමහර විකට බයයි. සමහර වික ලොකු විපස්සනා ඥානයක් භාවනාවක් කියලා හිතනවා. ඒ නිසා ඒක මතුනාට පස්සේ ඒක දිහා බලන හැටි තමන්ගේ අගයන් ආඩම්බරයන් වලට තමයි හම්බ වෙන්නේ. ඇමරිකාවේ රිසර්ච් එකක් කරලා තියෙනවා. හොඳ දක්ෂ එක එක ආගම් වල ළමයින්ට කියලාම ඔයාට මම අරමුණක් දෙනවා. ඒ අරමුණේ වහවනා කරනකොට වෙන්නේ මොනවද කියලා කියන්න. කියාම ඔක්කොමල වගේ ගිහිල්ලා තියෙන ඔය ඇතීම් නැතිීම් දකින්න තරමට. ගියාට පස්සේ මුස්ලිම් එක්කනා කියනවලු මේක තමයි නබිනායකතුමා ගල්ලේ නෙයිල්ලකොට දැක්කේ. දැල්ලෙන රෙද්දක් වගේ. ඒක එතුමා පාතිමාට කිව්වට පස්සේ පාතිමා මේක තමයි ආගම විදියට කිව්වේ මේක දිව්‍ය ලෝකයේ නියෝජනය. මුස්ලිම් එක්කන ආයෙම. Hindu එක්කන කියවල මේ තමයි බ්‍රහ්ම පදාර්ථේ. මේක හැමතැනම තියෙනවා හැමතැනම තියෙනවා හැම එකේ මුල මේක තමයි. ඒ නිසා මේක ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. මේක මරුණාට පස්සේ තමයි යන්න පුළුවන් වෙන්නේ. දැන් බලනකොට දැන්ම යන්න පුළුවන්. බොහොම ස්තුතියි රිසර්ච් එක කරපු අයට කියලා. එතකොට කතෝලික අය කියවලු මේක තමයි ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියන්නේ. මේකෙන් තමයි සියල්ලම වෙන්නේ. මේක වෙන්නේ මරණයෙන් පස්සේ දෙයයන්ට එකතු වුණාට පස්සේ මරණයක් ඊට පස්සේ නැහැ කියන. ඒ තුන් හතර දෙනාම කිව්වලු මේක අවසාන භාවනාවේ අවසාන නැත්නම් ආධ්‍යාත්මික බෞද්ධ එක්කනා කිව්වලු මේකෙදී පරිස්සම් වෙන්න විපස්සනා උපක්ලේශයක් වෙන්න පුළුවන් මේක පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න ගියොත් අමාරු වෙනවා මේ ගැන නැවත නැවත බලලා මේක මායව හිතින් මාන මැවීමක් වෙන්න පුළුවන් මෙතනින් එහාට තමයි විපස්සනාව තියෙන්නේ අරගොල්ල ඉවරයි කියන තැන තමයි පටන් ගන්න තැන භාවනාව ඒ කරලා තිබුණ එක්කනා කියන මම මේ ආගම් පිළිබඳව විවේචනය කරන්න කියන එක නෙවෙයි තියෙන්නේ මොනවා දැක්කත් අපි ඒකට දෙන අර්ථකථනය අපේ හැදියාවම තමයි තියෙන්නේ. ඒක දිවි ලෝකේ කියනවාද අපාය කියනවා. ටිබෙට් රටේ ඉන්න මිනිස්සෙක් සහ අරාබියේ ඉන්න මිනිස්සෙක් දෙන්නම රචනා කරලා තියෙනවා අපාය සහ දිවි ලෝකේ ලක්ෂණ. ටිබෙට් එකේ ඉන්න කෙනා රචනය කරනකොට කියන්නේ අපාය කියලා කියන ඉතාමත්ම සීතල දරා ගන්න බැරි අමාරු තැන. දිවි ලෝක කියන්නේ බොහොම උණුසුම් තැන. කාන්තාරේ කෙනා කියනවා අපාය කියලා කියන්නේ ඉතාමත්ම උණුසුම් තැනක් ඉන්න බැරි තරම් දිවි ලෝකයල් කියන්නේ සීතල තැනක් කියලා. අපායේ මිනිස්සුන්ට අරාබියේ මිනිස්සුන්ට දිවි ලෝකේ ටිබෙට් රට. ටිබෙට් රටේ ඉන්න මිනිස්සුන්ට දිවි ලෝකේ අපායයි. මේ මේ දැන් මේ දැන් කොහෙවත් ගිහිලා නෙවෙයි. එක එක අපායස දිවි ලෝකේ නිර්වචනය කරන්නේ Tamange හැදියාව මත. ඒ නිසා මේවට ස්ථිර අදහස් දෙන්න ගියොත් හරියට පැටලෙනවා. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා මේ වෙපාට පොඩි කාලේ පොඩි එකේ විදිහට මැරුණොත් දෙයක්කු කනවා. ආදාහනේ වුණොත් ඔන්න යක්කුන්ගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වයසත් එක්ක මේ අදහස් කොච්චර වෙනස් වෙනවද? ඉතින් අපි පොතක ලියපු ගමන් අහු වෙනවා. පොතක ලියපු ගමන් ඒක ස්ථාවර වෙනවා. ඊට පස්සේ විචනය. ඒ නිසා මේ වගේ සංකල්ප ගැන මත ප්‍රකාශ කරනට වැඩිය හොඳයි කියලා බලලා පොතේ තියෙනක බලලා පිළිගන්නවා නම් පිළිගන්න. පිළිගන්න හෝ නොපිළිගන්න මට අවශ්‍යතාවයක් නැහැ. මම වගේ කෙනෙකුට මට මේ කවදාකවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඕන කෙනෙකුට ඕනම දෙයක් අපායක් කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ස්වර්ගයක් කරගන්න පුළුවන්. ඒක යම රජ්‍යරෝ කරන දෙයක් නෙවෙයි. අපිට හම්බ වෙච්ච දේ සතුටින් ජීවත් වෙනවා නම් ඒක දිව්‍ය ලෝකයක් තමයි. දා හම්බ වෙච්ච දේත් එක්ක ගැටි ගැටි ජීවත් වෙනවා මොන දේ හම්බුණත් අපාය තමයි. ඒ නිසා දේවල් වල නෙවෙයි, තනක නෙවෙයි, ස්ථානික කාලයක නෙවෙයි අපාය තියෙන්නේ. තමන්ගේ මතිමතාන්තර වල කියන එක තමයි මං දෙන උදා මේ අර්ථකථන හැබැයි ඒකට එකඟ වුණා නැහැ කියලා මට ස්ථිරවම කියන්න බෑ එකඟ වෙ යුතුමයි කියන්නත් බෑ. ඒක නිසා මේ අපාය සංකල්පය පළවෙනිම ආගමට ඇවිල්ලා තියෙන්නේ මේ දේවනිකායවල. නමුත් ත්‍රිපිටකයේ කෙලිම තියෙන නිසා අපිට 100ක් ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ඒක මේ කාලයට සහ දේශිර දාන්න නැතුව බනින්න. එතකොට අපිට වර්තමානයේදීම අපායස් සහ දිවි ලෝකයක් මනගන්න පුළුවන්. තියෙන දෙත් එක ගැටෙන්නේ නැතුව ඉන්නවනම් දිවි ලෝකේ. තියෙන දෙත් එක ගැටලා දුකක් හදා ගන්නවා නම් අපාය කියන එක තමයි මට හිතෙන්නේ. පින්පව් දෙකත් එච්චරම තමයි. මේ ලැබෙන හැමදේම ප්‍රමෝදයට ගන්න මනුස්සය හැම වෙලාවෙම පින් කරනවා. මේ ලැබිච්ච දේ ඇඹුලට අපහසුවට දුකට ගන්න මැස හැම වෙලාවෙම පව් කරා. ඒ නිසා ලැබි පැමිණි දේ පැමිණි දුක් පැණි රහයි කියන්නේ මිනිහ හැමදාම පින් කරනවා. ලද දේෙන් සතුටු වෙන මිනිහ මොනකටවත් පින්. ලද දේට අකමැති වෙන මිනිසයා මොන සැප තිබ්බත් පව්ල තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ පින්පව් දෙක අපි කවද්ද ඉක්මවන්නේ. පුඤ්ඤ පාපම් පහිනස නත්ති జాగරතෝ භයං කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා පින්පව් ඉක්මව වුණා වූ අවදීන් ගත කරන මිනිහට කවදාකවත් බයක් එන්නේ නැහැ කියලා. ඒ නිසා මේ මගේ අදහස මම හෙලි කරේ ඒක තේරවාදී සම්මත අදහස කියන්න බෑ. මොකද භාවනා කරනකොට මට මේ වගේ දෙයක් ගත්ත නිසා මට හරි ලේසි භාවනා කරන්න. නිටතරම අවදිින් ඉන්න, නිටතරම ලද දෙයින් සතුටු වෙන්න. එතකොට අපි දිවි ලෝකේ තමයි දන්නේ. අපි යන ඊගාවට ඉතිරි ලිඛිත ප්‍රශ්න වලට. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම මුල් වරට මෙහි පැමිණි ආදුනිකයෙක්මි. මින් පෙර ක්‍රමවත් භාවනාව ඉගෙනගෙන නොමැත. යම් අවස්ථාවල උත්සාහ කොට ඇත. මම දහම් පොතපත කියවමි. මින් පෙර මට හමු වූ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමකගෙන් ගෙන් කියවිය යුතු පොත් හා ඇසිය යුතු ධර්මදේශනා ශ්‍රවණය කරමි. අභිධර්ම විෂයට මා ඊතා රුචිය. එම ධර්ම කරුණු කියවීමෙන් මා හා මෙනෙහි කිරීමෙන් මා ඊටමත් සතුටක් ලබමි. ඒවා බුදුදහමේ මූලික කරුණු ලෙස විස්තර කර ඇත. කිහිප වතාවක්ම මා නිවසේදී භාවනා කිරීමට උත්සාහ කළ විට ආනාපාන සතියේ නොඇටි નિરાයාසයෙන්ම ඉගෙනගත් ධර්ම කරුණු මෙනෙහි කිරීමට වැටුනි. එසේ මට බොහෝ වේලාවක් පැයක් දෙකක් පරයන්කේ සිටිය හැකි බව දැනුනි. මා රැකියාවට යාමේදී වරහන් ඇතුළු දුම්රියෙන් හා මා හුදකලා වූ විට මෙම ධර්ම කරුණු ඊතා රුචියෙන් මෙනෙහි කරමි. එදිනෙදා ජීවිතයේ ඇලීම් හා ගැටීම් අවස්ථාවලට මෙම දහම් පර්යායන් ගලපා බලමි. ඒවා ඊටමත් නිවැරදි ලෙස ගැලපෙන බව දැනෙන්නෙමි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිවීමට මට අපහසු බව හැඟේ. නිදිමත බාධාවකි. එනමුත් දහම් කරුණු මෙනෙහි කිරීමේදී එසේ නොමැත. මා කුමක් කළ යුතුද? අනුකම්පාවෙන් මාහට උපදෙස් ලබා දෙන්න. මේක මේ ආනාපානයත් නොලැබීම පිළිබඳව චෝදනාවකුත් තියෙනවා. අර ධර්ම කරුණු Taman දන්න ටික නැවත මෙනෙහි කරනකොට තියෙන හිතේ උද්දීපනයක් තියෙනවා. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් කොල්ලෙක් කෙල්ලෙක් ගැන කල්පනා කරගෙන ඉන්නකොට උට කවදාකවත් නිින්ද යන්නේ නැහැ. ඉතින් හිත ගිය තැන ආදර රජ මාලිගාවට හැදී. ඉතින් ඒකට දොස් කියන්න බෑ. ඌ හිතන්නේ කෙල්ල ගැන ඉතින් එච්චරම තමයි. ඒ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ගැන හිත හිතා ඉන්නවා. ඉතින් එහෙනම් ඒ දන්න දේ කල්පනා කරනකොට හම්බ වෙන අපිට ආස්වාදයක් තියෙනවානේ. ඉතින් ඒ ආස්වාදයේ රසයක් නම් අරකෙයි මේ ධර්ම කරුණු මෙනෙහි කරනකොටයි කියන එකේ වෙනසක් නැත්තේත් නෑ. වෙනසක් තියෙනවා. නමුත් මේ දෙකම තියෙන්නේ වමාරා කෑමක් කියලා මං කියනවා. ඒ වමාරා කෑම හරහා කිසිම තැනකට යොමු වෙන්නේ එක තැන කරකැවි. ඊට උඟාවක් වෙනස් රුචියුචි නැති මධ්‍යස්ථ අරමුණකට හිත දාලා ඒක ආනපාන වෙන්න ඕනේ නෑ. මධ්‍යස්ථ අරමුණ දාලා ඒක දිහාම බලනින්න එතකොට අරමුණේ විපරිණාමය අපිට ස්වාධීනව බලන්න පුළුවන්. අර කෙල්ලෙක් කොල්ලෙක් ගැන කල්පනා කරන වෙලාවේදී කොල්ලෙක් කෙල්ලෙක් ගැන කතා කරනකොට ඒකේ අසුබයක් විපරිණාමය පේන්නේම නැහැ. ඒක දිහා බලන්න ඉන්න පුළුවන්. නිල් පාටිල්ලා සඳ බැස යනවා. පිට වී යන්න තව සුළු මොහොතයි. මොකද අයි නොදොඩා ඉන්නේ. ඉතින් ඔය දිහා බලාගෙන ඉන්න පුළුවන්. මට මේ මතක් වෙන්නේ නැහැ නේ. මතක ඒක ප්‍රශ්න තියෙන්නේ නේ. නිල් පාටින් සහ සඳ බැස යනවා. ඔය ඉතින් ඔහෙ ඉන්නේ බඩුවෙන්නේ. උත්තටම ආච්චි අම්මලා මේ උනාට තියෙන්නේ ඌව තමයි හිතේ. ඉතින් ඒක ඊට පස්සේ කල්පනා කරනකොට බලන්න කිසියම් නිදිමතක් පැය දෙක නෙවෙයි පැය 8 හිටියත් චෙස් කරලම් කරන කෙනෙකුට දාන් අදින කෙනෙකුට බලන්නේ කවදාකවත් ඇති වෙනවද කියලා. නමුත් මධ්‍යස්ථ අරමුණට හිත දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ නොවීම සඳහා මේ වගේ කරුණු පාවිච්චි කරාට කමන්නේ නමුත් මතක තියාගන්න තැනකට යොමු කරන්නේ වමාරා කෑමක් සිද්ධ වෙන්නේ. ඔය නිසා කම්පියුටර්ස් වලට අද කට්ටිය කැමති. ඒකට data feed කරලා එකකින් ඕන දෙයක් ගන්න පුළුවන්. ඕන දෙයක් ගන්න බෑ අපි දාපු ටික විතරයි ගන්න පුළුවන්. ඉතින් ඒක හරි රසයි. මොකද මගේ ලෝකෙනේ කම්පියුටරේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ධර්ම වේවා, සූත්‍ර පිටකේ වේවා, විනය පිටකේ වේවා, බයිබලේ වේවා, කුරානේ වේවා, ඒක කියවනකොට ස්වර්ගේ තමයි. හැබැයි යථාර්ථේ නෑ. මම දැන් මෙතන නෑ. ඒ නිසා මේ කට්ටියට කියන්නේ පොතේ මේ ශිෂ්‍යෝ කියලා. කුරානේ ආමන්ත්‍රණය කරන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. එයා ඉන් එහාට යන්න බෑ ඒකට. බයිබලෙත් එහෙමයි. අපේ ත්‍රිපිටකෙත් එහෙමයි. මොන සරුවචන්ස කියනවා මේක පටන් ගන්න සුතමෙන් ඊට පස්සේ චින්තාමය යන්න භාවනාවට යන්න ගිහිල්ලා පුළුවන් නම් මේක නරක නැහැ මේක හොඳයි හිත නිින්ද යන වෙලාවට කම්මැලි වෙලාවට ඒ ධර්ම කරුණු මෙනේ කිරීම පචලායමාන සූත්‍රයේ සර්වත්‍යස්සේ දේශනා කළා තියෙනවා. නමුත් නිද උදාසීන අරමුණට හිත දාලා බලන්න අපේ හිතේ තියෙන කඩප්පුලිකන් නොකෑමනාකම් දාබදුරාකම් පට්ටපඳුරුකම් ඔක්කොම පේනවා. ඉතින් ඒ නිසා මේ වගේ මනාප දෙයක් බල බල ඉන්න එක සදාචාර සම්පන්න දේවල් තියෙනවා සදාචාර සම්පන්න නැති දේවල් තියෙනවා. කෝකත් ඕකට තමයි සූස්තිය කියලා කියනවා. තමයි ආතල් එක කියන්නේ. එක එක කරාට එක එක දේවල් තියෙනවා. ඕන කෙනෙකුට කියන්නේ මේ හදලා හිත හදලා උදාසීන අරමුණකට නැවත නැවතමත් වෙන අරමුණකට නොමිලේ ලැබෙන අරමුණට හිත දාලා බලන්න කියලා. ඒක ආනපාන වේවි යුතු නෑ. මම මෙතන වාඩි වෙලා ඉන්නවා. නැත්නම් මම වාඩි වෙලා නෑ මම ඇවිදිනවා. අන්න ඒකේ හිත තියන්නේ ඒක යථා භූතයි. ඒක යථාව දර්ශනයක්. අස්පනා අපිට කාටවත් නෑ කියන්න බෑ. ඒකට හිත කැමති නෑ. ඒ කැමති නැති බව දැනගෙනම තමයි සරුවත්යන්ස මේක දේශනා කරලා තියෙන්නේ. ඉති කැමතිරිච ඔක්කොම මරන්නයි. කැමතිරිච ඔක්කොම අයින් කරන්න බෑනේ. ඒගොල්ලන්ට මේ සුත්තමේ වශයෙන් මේ ලාභය ලබන්න පුළුවන්. මේ කියන්නේ චින්තාමේ ලාභේ. ඒක ලබන්නත් පුළුවන්. නරක නෑ. හැබැයි මතක තියාගන්න ඊට වැඩිය වෙනස් භාවනා කියන එක අස්පනා අපිට වෙන දේ උදාසීන අරමුණක නැවත නැවත මතුවෙන අරමුණක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට හිත දාලා ඉන්නකොට අපේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා. කැලෙන් එළියට ගත්ත මීහරකෙක් වගේ සැලෙනවා. දෙකට කවව පණුවෙක් වගේ සැලෙනවා. මොකද ඒ තරම්ම යථාර්ථයෙන් ඈත් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා යථාර්ථයෙන් ඈත් වීමට අපිට নানা ප්‍රකාර escapeism තියෙනවා. වෙන්වී යෑමේ ක්‍රම තියෙනවා. ඒක එක්කනාගේ රුචි අරුචිකා. සමහර ඒවා සමාජ විරෝධී සමාජ විරෝධී නෑ මේක සමාජ විරෝධී නෑ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේක අමාරා කැමක් තියෙන. ඒකට දාපුවා අපව එළියට දාන්න. ඒ නිසා පැහැදිලිවම අභියෝග කරන්න පුළුවන් කිසිම තැනකට යොමු කරන්නේ ඒ පැහැදිලිවම කොටු කරනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි එහෙම කියලා හිත සන්තෝෂ වෙච්ච වෙලාවේ අදිෂ්ඨාන ශක්තිය තියෙන වෙලාවේ චිත්ත ශක්තිය තියෙන වෙලාවක බලන්න මධ්‍යස්ථ අරමුණට දාලා මොකද වෙන්නේ කියලා. ආනපානේ හෝ මොකක් හරි. එතකොට ඔන්න තමයි තේරෙන පටන් අරගනි අපේ හිත යථාර්ථයට කොච්චර අකමැතිද කියලා. අපේ හිත වර්තමානයේට අස්පනා පිට පේන දෙයට කොච්චර අකමැතිද? ඉතින් ඒක සමාජයේ බහුතරයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ විදිහට වර්තමානයේ ජීවත් කරන කෙනාටත් දවසේ වැඩි වෙලාවක් ඉන්න බෑ. සුළු වෙලාවක් ඉන්න පුළුවන්. ඒක ආනාපානෙම කොට කරගන්න යන්න එපා. ඒ නිසා මේ විදිහට හිත හදලා හිත සන්තෝෂ වෙච්ච වෙලාවක් වෙනවනේ. පිරිච්ච ගතියක් තියෙන වෙලාවයි. අන්නේ වෙලාවේදී අභියෝගයක් දීලා බලන්න හිතට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකට මධ්‍යස්ථ අරමුණට දාලා මොකද වෙන්නේ කියලා පළවෙනි කොට හරි අමාරුයි නිකන් ගලකට රබර් බෝලකින් ගැහුවාගේ පලාපයින්න. ගහගෙන ගහගෙන යන්න. ගහගෙන ගහගෙන යනකොට තමයි තේරෙයි ටික ටික ටික ටික වර්තමානයේ හඳුනගනි හඳුනාගත්තාට පස්සේ තමයි තේරෙයි අපි මෙතෙක්කල් කවුදෝ කියපු සෙකන්ඩ් හෑන්ඩ් දැනුමක තමයි ගත කරලා තියෙන්නේ. කවදාකවත් ඔරිජිනල් Tamange අස්පනා අපිට දෙයක් දකින්න හදලත් නැහැ. දකින්න හදන කම්මැලි වෙන එක වෙනම කතාවක්. නමුත් උත්සාහ කරලා ඒකට ගියොත් ගමනක් පටන් ගන්නවා. ඒ නිසා මේක නරක දෙයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මේට වඩා හොඳ දෙයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව ඔබ වහන්සේ ඊයේ දුන් කමඨහන මම හැන්දෑ වරුවේම ක්‍රියාත්මක කළෙමි. ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි පාද අත් ආදියේ පතිත වී ඇති ආකාරයට අමතරව මගේ හිස දෙසට සිත යොමු කළෙමි. ඒ හැම අවස්ථාවකම හිස කෙලින් තිබෙන බව වැටහුණි. අද උදේ කාලයේ පරයන්කේදී මගේ කය මගෙන් වෙන්ව ගොස් ඔහේ සිටියාසේ දැනුනි. වැඩිපුරම දැනෙන්නේ අත්පතිත පතිත වී ඇති ආකාරයත් එහි උණුසුමත්ය. භාවනාවෙන් නිස්කලංකයක් ලදමි. මගේ බෙල්ලේ තිබෙන ආබාධයක් නිසා පැයකට එක්වරක් වාගේ බෙල්ල දිග හරිමි. වරහන් ඇතුලේ ස්ට්‍රෙච් කරමි. එය කරනුයේ සතියෙන්ය. මේ භාවනාවට බාධාවක් දැයි නොදැනිමි. එය පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සුවපත් වේවා. නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා යයි ඊට සිතින් පතමි. ඒ වගේ ක්‍රියාකාරකමක් කරනවා නම් බෙල්ල දික් කරනවා එහෙම නැත්නම් අතක් දිගාරිනවා එහෙම නැත්නම් මොනවා හරි කරන කරන ඕනෙම ක්‍රියාවක මුලැඳාග බලන්න. මේ බෙල්ල දික් කරන ඉස්සෙල්ලා තමයි මොන චේතනාවෙන්ද මේ කරන්නේ. ඊට පස්සේ චේතනා ක්‍රියාත්මක කරනකොට SMS දාන slowly mindfully silently. නැවතිල්ලේ සතියෙන් සද්දයක් එන්නේ නැති වෙන විදිහට. කෙලි වුණාට පස්සේ බලන්න දැන් අර අරන් තිබුණු අරමුණට ආපහු යන්න පුළුවන්ද කියලා යන්න පුළුවන් නම් මේක කෙලෙසක් වෙලා නැහැ. මේ කටයුත්ත නිසා කරගෙන හිටපු භාවනාව අන්දමන්ද වෙලා හිත විසිරී ගියා නම් අපිට කියන්න පුළුවන් අර මේ කටයුත්ත නිසා හිත කෙලසිලා නැත්නම් හිත කීකරු කරගන්න අමාරුයි කියලා. ඒකට ඒත් උත්තරයක් තියෙනවා අරටත් වැඩිය නැවතිල්ල කරන්න ඕනේ. කටයුත්ත හිමීට නැවතිල්ල කරුවාම මොනක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම දෙන්න නිදර්ශනේ තමයි පොඩි උන් නිදි කරවන්න නිදන කාමරයට ගියොත් ඒක දන්නවා අම්මා නිදි කරලා තියලා පනින්න හදන්නේ කියලා. ඉතින් අම්මා එලිපැත්තට ගෙනල්ලා කකුල් දෙක දික් කරලා කකුල් දෙකේ බබා පුන්නනවා. කකුල් දෙක නලවලා ඉතින් ඇස් දෙක වහගන්න කියලා නිදාගත්තට පස්සේ හිමීර කකුල් දෙක ඇත් කරවම බබා බිම ඊට සූසගෙන කියලා ඇඳේ තියෙනවා. නිින්ද කැඩෙන්නේ නැහැ. දැන් ඉන්නම ලන්න මං හිතන්නේ පුළුවන් වෙයි කියලා ඒක. දැන් ඉන්නම වලට බබෙක් වලා ගන්නවත් තේරෙනවද දන්නේ. ඔක්කොම මේ මැෂින් වලට බාර දීලා ආයම්මට බාර දීලා තියෙන්නේ. නමුත් බබා නිදි කරන නිදි කරගත්තට පස්සේ නිින්ද කඩා ගන්න නැතුව උස්සන ගිහිල්ලා ඇඳේ තියන්න පුළුවන්. ඒ වගේ ඒ බබා අතට අරගෙන දිනේලා තියෙනකොට නැහැරුණොත් ඉතින් කචා. ඇරෙන්නේ නැතුව කරන්න පුළුවන්. ඒ වගේ සතියෙන් වැඩ කරත හැයි ඒ වැඩේ සතියෙන් කරුවද සත සමාධියට විපස්සනට අහුණාද කියලා බලන්නේ වැඩේ කරන වැඩේ මුලැමැදාග දුවට විස්තර කරන්න පුළුවන්. අගට ගියාට පස්සේ නැවතත් අර හිටපු කර්මස්ථානෙට මේ යන්න පුළුවන් නම් බාධා වෙලා නැහැ. අන්නේ විදිහට ඒ තොරතුරු ඇතුල් කරනවා නම් අපිට පුළුවන් සාකච්ඡාවට තව ඉදිරියට යන්න. ගරු ස්වාමින් වහන්සේ මම කලක් සිට භාවනා කරන්නෙමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරන විට මුල් පියවර කීපය වම දකුණ ලෙස සිහිය පීඩුවමින් මා ගමන් කරයි. පසුව નિરાයාසයෙන්ම ලේබල් නොකර ඒ දෙස බලා සිටී. මුළු යටිපතුලේම හිත අලවා සිහියෙන් බලා සිටීමට මා ඊතා ප්‍රියයි. එනමුදු එලෙස ගමන් කරන විට හිත ඊතා ඉක්මනින් තැම්පත් වේ. ඇස්පිය වැසුවොත් තරමක් වෙලා යනතුරු ඇස්ඇරිය නොහැක. එහෙත් මම හොඳ සිහියෙන් යුක්තය. ඇස්වැරීම සඳහා මා තරමක ආයාසයක් දැරිය යුතුය. මායට රුචි නොවේ. වරහන් ඇතුලේ එය වෙහිසටපත් කරන්නාසේ දැනේ. මෙම කරුණ සම්බන්ධව මම කුමක් කළ යුතුද කියා ඔබ වහන්සේගෙන් ඊතා යටපහත් ලෙස පිළිතුරු බලාපොරොත්තු වෙමි. පර්යංක භාවනාව මුල් යුගයේ මම ආනාපාන සති භාවනාව නොකළද අවුරුදු 1ක අවුරුදු 1කමාරක පමණ කාලයක සිට ආනාපාන සතියද වඩන්නෙමි. සෑම දාම නොවේ ඉඩලද විටක පමණි. ආස්වාස සුලන් රැල්ල හොඳින් වැටහි. ප්‍රාස්වාස සුලන් රැල්ල හොඳින් වැටහි. පසු ඒ දිහා මා සීයෙන් යුක්තව බලා සිටී. ආස්වාසයේ ප්‍රාස්වාසයේ ලේබල් නොඅලවෙමි. එය මට සුවදායකය. වරහන් ඇතුලේ ලේබල් ඇලවීම වේසක් ලෙස දැනේ. සුලන් රැල්ලේද මුලමැද අග ලෙස නම් කර නොබලමි. මුළු සුලන් රැල්ල දෙසම ඊතා සියුම්ම බලා සිටින්නෙමි. හිත තැම්පත් වේ. කලින් දැකපු සුලන් රැල්ලත් සමගම බෙල්ලෙන් උඩු කොටස වරහන් ඇතුලේ ඔළුව නොදැනී යයි. උර කුහරේ සංකෝචනය වීමත් හිහිල් වීමත් ප්‍රකට වෙයි. ඊතා සියුම්ම නිරීක්ෂණය කළොත් උදර කුහරයත් පාවලත් කලවත් අත්වල ඉහළ කොටසත් උර කුහරේ සංකෝචනයන් සමග ඉපිද ගෙවි යයි. එවිට මම දැනෙන දේ සමග පමනක් සිටිමි. එය ප්‍රමාණවත්ද? ඔබ වහන්සේගෙන් අසා දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගීමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තමන්ගේ කයත් එක්ක ඇසුර, කයත් එක්ක සතිය එළඹ සිටීම අප්‍රමාද ගතිය වැඩි වෙනවා නම් ඉස්ලාම කරණ තියෙන එක ඊට පස්සේ ඒ කාලය තුල දැනෙන දේවල් වල ගුණාත්මක වැඩිවීමකුත් වෙනවා. ඉස්සල ප්‍රමාණි වශයෙන් වැඩි වේලාවක් හත් එක්ක ඉන්න එක හදාගන්න. ඊට පස්සේ ඒක දැනෙන්නේ කොහොමද? නොදැනෙන දේවල් කොහොමද? කියලා හොඳ විස්තර බලනකොට පේනවා එහෙම කයේ හිත පවත්තලා දැනෙන දේ බලන කිසිම වෙලාවක හිතේ කෙලස් නැහැ. ඒ නිසා ඒ සාගරයක වැටිච්ච මිනිස්සෙකුට දිවයිනක් හම්බුණා වගේ. ඉතින් ඒක දන්න කෙනා කයත් එක්ක පුළුවන් තරම් ඇසුරු කරලා කයේ විස්තර දැක්කට මදි වார்த்தාවට දාන්න. එතකොට ආරියටම තව කෙනෙකුට කියනකොට තමයි මේක හරියට පණරේ ලබන්නේ. පරියන් සක්මනේදී කියලා තියෙන විදිහට ඇත් එක වහලා ඇත් දෙක අරිනකොට නිකන් කොල්ල ගෑවා වගේ ඇත් දෙක අල්ලලා හිටලා තියෙන නිසා ලොකු ස්වාමීන්සේ ඒ සක්මන ගැන ලියන වෙලාවේ මතක් කරලා දුන්නා ඇත් එක වහගන්න යන්න එපා. වහගෙන සක්මන් කරන්න හිතෙනවා. කරන්න එපා. කෙරුවොත් අර වගේ වෙහෙස කර තත්යකටපත් වෙනවා. අපි බලන්න භාවනා නොකරනලාට ඇස්පිල්ලම් ගහනවා ලක්ෂ කෝටි වාරයක් කවදාකවත් වෙහෙසක් නැහැ. භාවනා කරන්න ගිහිල්ලා ඇස්පිල්ලම් ගන්නකොට ඇත්ත එක අරින්න බැරි තරම් වෙහසයි. අර පුංචි sannivedana සංවේදනා විශාල කරලා පෙන්වන්න හදනවා. ඉතින් මේ අර පුංචි දැනීම් විඳීම් සංවේදනා මේ ලොකු කර දැකීම භාවනාවට ප්‍රශ්නයක්ද නැත්නම් භාවනාව නිසා ලැබිච්ච උත්තරයක්ද කියන ප්‍රශ්නේ උතන අහන්න තියෙනවා. ඉතින් මේකේනා ගෙන් අහමුද අපි මේ විදිහට ඒ ආයස කරගතියක් දැකීම භාවනා නිසා ලැබිච්ච ආයස ප්‍රයෝජනයක්ද ලාභයක්ද එහෙම නැත්නම් මේ භාවනා ප්‍රශ්නෙට උත්තරයක්ද එහෙම නැත්නම් මේ අරගන්න බැරි වීම භාවනාවට කරදරයක් හිරියරයක් අරියාදුවක්ද කියලා මම කැමති ඒකේන අත උස්සනවා. ඒ ලියපෙකන කැමති නම් සභාවට කියන්න අයියෙන් කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ භාව මේ ඇස් වහනම නෙවෙයි ස්වාමීන් වහන්සේ ඇවිදගෙන යනකොට සක්මනේ යනකොට දැන් මෙහෙම අපි ඇහැ පිය වෙනවනේ ඒක හැම එකට ඇලිලා හිටිනවා ගැතියක් තියෙනවා. ඒක තමයි මම කියුවේ ඇස් දෙක පියන්නේ හිතෙනවා වගේ නිකන් ඇස් පිය වෙනවා. හුඟක් ලිපියේ කොලේට මූණ යොමන විට ඇස් දෙක පිය වෙනවා. අරින්න අමාරු වෙනවා. ඒක එහෙම තමයි ලිපියට ඒ ලිපිය දානකොට එහෙම තමයි. ඒ ලව් එක ආපුවාම ඒ හැටි. <laughs> දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ භාවනා නිසා ලැබිච්ච ලාභයක් විදියට ගන්නවද මේක නැත්නම් භාවනාවට අරියාදුවක් විදියට ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. අරියාදුවක් විදියට ගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් ඉතින් අර එක දිගට යන්න බෑ. එතනින් එහාට එක්කෝ හිටගෙන ඉන්න ඕනේ, එක්කෝ කොහෙන් හරි ඉඳ ගන්න ඕනේ. නෑ ඉතින් ඒ භාවනාවේදී වෙච්ච දෙයක් නේ කරපු දෙයක් නෙවෙයිනේ. ඊට පස්සේ අපි ගියත් එකයි, හිටගෙන හිටියත් එකයි, මේක බැලුවත් එකයි මේ ස්වභාව සිද්ධියක් නෙමෙයි බලන්නේ අපි දැන්. එහෙමයි. අපි එකකට යොමු කරවලත් නෙවෙයි, අකුසලයකුත් නෙවෙයි. හොඳට බලන්න මේ හිතට රාග දනවන, මෝහ දනවන, ද්වේෂ දනවන අරමුණු නැත්තම් මේ හිත ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ඇකිලෙනවා. එහෙමයි සම්හංස. මේ රාග ද්වේෂ තියෙනවනම් මෙයා ඇස් දෙක උඩ අර කක්කොට්ටන්ගේ ඇස් දෙක වගේ. මෙහෙම මෙහෙම වැඩ කරනවා. ඉතින් භාවනාදී කොච්චර ඉක්මනට රාග ද්වේෂ නිමෙනවද කියලා බලන්න. එහෙමයි සමනාස. ඒතර සමනාස දැන් මට ඔබ වහන්සේගේ දැනගන්න ඕනි. එතන එතනින් එහාට මම එක්කෝ එතන හිට ගන්නද? එහෙම නැත්නම් මෙතනකට ගිහින් ඉඳ ගන්නද? ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඇස් දෙක ආයසින් ඇරියත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ආයසය අරින්න බැරි පද මේ ඔක්කොම ඇත්තනේ. වෙච්ච දේ. ඉතින් මේ වෙච්ච දේ වෙච්ච වෙලාවට දකින්න අපි වෙනද ඇස් පිල්ලම් ගැහුවා ඇස් දැහුවා අපි දන්නේම නැහැනේ ලක්ෂ කෝටි වාරයක් ඇස් පිල්ලම් ගන්නවා දන්නෙත් නැහැනේ. දැන් දන්නවා. මේ විදිහට අපිට මේ දකින්න ලැබීම දැනගන්න ලැබීම අපේ මේ ඇම්ප්ලිෆයි වෙනවනේ ඔක්කොම සිග්නල්ස්. ඒක Tamanට පේන්නේ භාවනා ගමන්ට දිරියක්ද නැත්නම් අරියාදුවක්ද කියන එකයි දැනගන්න. අර උභාන්සිකින් විදිහට දැන් එතන කිසිම රාග ද්වේෂ මොහ නැති නිසා ඒක අරියාදුවක් වෙන්න විදිහක් නැහැ. මොහේ තියෙනවා. මොහේ තියෙන නිසා <coughs> තියෙන තමයි නිදිමතක තියෙන්නේ. රාග දේශ කියන කුප්පණ ප්‍රධාන අරමුණු දෙක නැහැ. ඉතින් බලන්න අපිට මෙච්චර රාගේ සංසාරේ දුවන රාගේ ද්වේෂේ නැති ගන්න විනාඩි ගාණක් යන්නේ. නමුත් අපි ඒකට හැසිරෙන්නේ නැටි දන්නේ. අපි ඒතර කමඨාන සුද්ධ කරගන්න දන්නේ. අපි ඒකත් ප්‍රශ්නයක් කරගන්න. ඒක නිසා ධර්ම සාකච්ඡාවකින් තොරව කවදාකවත් භාවනා ගමනක් නැහැ. සාකච්ඡා කරුවේ නැත්නම් අපි ඒක අරියාදුවට ගන්න. දැන් දන්නවා අරියාදුවට නම් එක උත්තරත්වය. මොකද්ද අනිදාසෙල ඇස් වෙලා යන්නේ. මගේ හිත මෙච්චර ඉක්මනට රාගෙන් ද්වේෂෙන් තොර වෙනවා. ඒතකොට මෝහේ නගිනවා. මෝහේ නගිනකොට තමයි නිකන් ගමනේ ඇන හිටිනවා. ඇද්දක පිය වෙනවා. පරියන්කේ ඉනකොටත් බෙල්ල කඩා වැටෙනවා. මේ ඔක්කොම ලකුණු වල පේන තියෙන හොඳ පැත්තක්. හැබැයි ඒක අනුමත කරන්න ඕ ඒක අගේ කරන්න යන්නේ අපි දැනගන්නවා මගේ කයේ පවා මේ මේ දේවල් වැඩ කරන්නේ මෙහෙමයි. රාගෙන් ද්වේෂෙන් ඉන්නකොට බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් ගත කරනවා. ඒක නැති වෙච්ච ගමන් නිදිමතයි බෙල්ල කඩාන වැටෙනවා. කම්මැලි. ඉතින් මේ මේ මේ ගතියට ලෑස්ති වෙලා ගියොත් නිදිමත වෙන SP වෙන ගතියට ලෑස්ති වෙලා ගියොත් ඒ දේ එක සැරේ වෙන්නේ ඒක ටික ටික ජවනිකා කීපකින් සිද්ධ ඒ ජවනිකාවල මූල අවදි දකින්නකොට තමයි තේරෙනවා දැන් මේ යන්න හදන්නේ අහවල් තැනට කියලා. මේකා යන්න හදාන කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා තේරෙනවා. ඒ ටිකට හොඳට thin slicing of time කියලා පුංචි පුංචි කාලපරාස වලට කඩලා බලාන හිටියොත් නිදිමත නෙමෙයි පුදුම අවදියක් එනවා. පුදුම ශක්ති මුදා හැරීමක් එනවා. ඒ ඒ ඒ ශක්ති මුදා හැරීම වෙන්නේ ලෑස්තිලා ගිය කෙනාට විතරයි. නැත්තම් නිදිමත ඇවිල්ලා අපි වටනවා. වැට්ටුවොත් අපායේ මේ ශක්ති මුදා හැරියොත් දිවි ලෝකේ. ඉතින් මේකට අපි හැසිරෙන විදිහට මේක අපායක් කරගන්නවද දිවි ලෝකයක් කරගන්නවද කියන එක තමයි අපේ තියෙන අනුග්‍රහය. එහෙමයි සම්මත. මොකද කියන්නේ දැන්? මෙහෙම එතන මට මට හිතෙන විදිහට එතනම හිටගන්න හිටගන්නවා කියන එකද ඔබ වහන්සේ දන්නේ මොනව කරයිද කියන දන්නේ නැහැ නිදිමත කියන එකක් දන්නේ නැතුනේ ඉන්නේ ආවට පස්සේ අතික පියුණයි කියන්නේ අතික පියුණ බව වැටුණයි කියන්නේ නැත්තම් පියවිලා ඇරුණයි කියන්නේ මේක ඇත්ත වෙච්ච දෙයක් ඒ කරදරයකට ගන්න එපා මේ භාවනාවේදී සිදු වෙන දේ ඒ කල්යතු සැලසුම් කරගෙන යන්නත් එපා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා විතරක් ලෑස්තිලා යනවා දැන් වෙලා තියෙනවනේ ඒ නිසා අනිත් දවසේ ඉර නැගීම එක සැරේ වෙන්නේ ඉස්සලා අරුණ නැගලා ඉර නගින. ඒකට අරුණ නගිනකොට දැනගන්න ඉර නගිනවයි කියලා. ඒ වගේ දැනගන්න භාවනාවේදී විරාගය පහළ වෙනකොට භාවනාවේදී තණ්හාව දුරු වෙනකොට මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බය, අසරණ ගතිය වටින්ම අඳුරු කරන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය වල සලුක සදාලා නැගිටලා ගියොත් ඉදිරියක් නැහැ. ආයෙ වැටෙන්නේ රාගෙට කාමෙට. ඒ නිසා මේක තව එක චිත්තක්ෂණයක් ඉඳලා තව පොඩ්ඩක් මේක දිහා බලලා මේ අධික රාගයේ ද්වේෂය නැති වුණොත් මගේ හිතට මොකද වෙන්නේ? ඕන්න කම්මැලි වෙන හැටි. ඔන්න ඒක නිකන් මේ හිත ඇලි මැලි වෙන හැටි. නැත්නම් තීන මිද්දේ කියන එක එන හැටි. හිත මේකට මෝන දෙන්නේ නැතුව පණින හැටි. අන්න ඒක දිහා දැක්කනම් අපි යුද බිමේ ඉන්නේ සතුටත් එක්ක කෙලින්ම ඉන්නේ පිටින් උත්තර හොයන්න තමන් තුළම තියෙන උත්තර හොයනවා මේකට මුණ දෙනවා එහෙමයි සම්මා ඒක නිසා කියනවා මේ වගේ වෙලාවට පස්සෙන් පස්සට දක්මන් කරන්න එහෙම කළ බලන්න. ඈ? ඒවත් කළ බලන්න. හරි. එහෙනම් පස්සෙන් පස්සේ දක්මන් කරනවා නම් තාප්පයක් උඩ දක්මන් කරන්න. ඊට පස්සේ තාප්පයක් උඩ පස්සෙන් පස්සට දක්මන් කරන්න. පියවර තුනක් තියෙනවා. ඉතින් කොල්ලෝ කෙල්ලෝව කරනකොට අනික් කට්ටිය හිතන්නේ පිස්සු ඇදිලා කියලා. ඒක නිසා කියන්නත් බෑ කෙලින් ඕවා කරන්නේ. හැබැයි කරපියව්. මේ භාවනා මධ්‍යස්ථානයේ නොන්න පරිශීලනය කරලා බලන්න. ඒ පුදුමාකාර නිදිමතක් එන්නේ මේ විදින ගමන් එන නිදිමතක්. ඒ තරමටම සතුටුදායක කරන ඒ තරමටම රාගය ද්වේෂය නැති වෙනවා සුළු පියවර ගන්නකින්. අපි ලෑස්ති නැහැ. අපි ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් බුදියන ඉඳලා ඇවිල්ලා භාවනා කරමු කියනවා. එහෙම නැත්නම් මේ නිින්ද නොයන්න කරුණු අහන මොකකින්වත් හරියන්නේ මේ භාවනාදී සිද්ධ වෙන එක. උකට ලෑස්තිලා යන්න පරියන්කෙදිත් වෙනවා. ඉතින් ඉන්සයකට ලෑස්තිලා යන මනුස්සයට ආර්ය පරිශ්‍රයේ පටන් ගන්න තියෙන ඉතින් ගමන යනවා ඉස්සරහ. අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර ගණනාවක සිට ඔබ වහන්සේ ඔබ වහන්සේගේ නිරන්තර කමඨහන් යටතේ සතිමත් බව පුහුණු කළ අයෙක් වෙමි. මෙතෙක් ගෙවා ආ කාලය තුල විශේෂයෙන්ම පසුගිය අවුරුදු එකහමාර ඇතුළත සිතේ ස්වභාවය පිළිබඳව සතිමත් වූ ආකාරය සටහනක් ලෙස මෙසේ ඉදිරිපත් කිරීමට දෙපා නැමද මහත් වූ ගෞරවයෙන් අවසර පතන්නෙමි. සිත මැදහත් අවස්ථාවේ සිට ක්‍රමයෙන් බරපතල ලෙස කෙලෙසයකට යටවන අයුරු පසුගිය වසර එකහමාරක් ඇතුළත ඊතා සියුම් ලෙස අද්දුටුවෙමි. දසදහස් වාරයක් එකම කෙලෙසයකින් පහර වැදීම් වැදීම මගින් මෙම දැනුවත් වීම අත්විඳින ලදී. මෙම දැනුවත් වීම පියවර හතරක් ඔස්සේ සිදුවන ලදී. පළවන පියවර මුලින් අද්දුටුවේ මදහත් තත්වයේ පවතින සිතට කෙලෙසේ ඇතුල්වන බවයි. එවිට සිත සොම්නස් සහගත වීම, ඉච්ඡා බංගත්වය, අතීතයට හිත යෑම, කෙලෙසේට හිත යටවීම යන කරුණු හතරම එක විට සිදුවන බව පෙනුනි. දෙවන පියවර. නමුත් බොහෝ වාර ගණනක් එකම දේ සිදුවන විට පළමුව සිදුවන්නේ සිතට දුම්නස් හැඟීමක් පහළ බව පෙනුනි. සිත දුම්නස්ව තිබෙන විට අතීතයට සිත යෑම, ඉච්ඡා බංගත්වය හා කෙලෙසයට යටවීම පාලනයෙන් තොරව සිදුවන බවත් නමුත් හිත දුම්නස් සහගත හැඟීමෙන් තොරවන විට ইহත අවස්ථා තුන පාලනය කළ හැකි බවත් අද්දුටුවෙමි. පියවර 3. තව දුරටත් මෙම බැටකෑම සිදුවන විට දුම්නස් සහගත සිතක් තිබුණත් සිත ඉච්ඡා බංගත්වයට පැමුණුනේ නැතිනම් අතීතයට හිත හා කෙලෙසයට යටවීම පාලනය කළ හැකි බව වැටහුණි. පියවර 4. සතිමත් බව තව දුරටත් තීව්‍ර කරන විට සිතේ මෙම අවස්ථා හතර ඊටා හොඳින් වෙන්වෙන්ව පෙනෙන්නට පටන් ගනී. වරහන් ඇතුලේ thin slicing of time. එනම් සිත දොම්නස් සහගත වීම, ඉච්ඡා බංගත්වයේ අතීතයට හිත යෑම හා සිත අසතිමත් වී කෙලෙසයට යටවීම. මෙහිදී දැනට අත්දකින්නේ ඉච්ඡා බංගත්වයට පෙර සිතේ ස්වභාවය හඳුනාගතහොත් කෙලෙසයට යටවීම පාලනය කළ හැකි බවයි. නමුත් ඉච්ඡා බංගත්වයට පැමිණෙන විට පාලනයෙන් තොරව සිත අසතිමත් වන බවද ඒ හා සමානව අත්දකිමි. මැදහත්ව සිත පවතින අවස්ථාවේ සිට කෙලෙසයට හිත යටවීම කිසිසේත්ම පාලනයෙන් තොරව තොර බව මුලදී හැඟුණත් දසදහස් වරක් එම කෙලෙසෙන් නිරන්තරයෙන්ම බැටකන විට එකම ගුලියක් බවට පවතින මේ සිතේ කෙලෙස් ස්වභාවය කෑලි වලට කැඩී කැඩිය හැක්කක් බැව් පෙනේ. එසේම මෙම කෑලිවලට කැඩීම සිදු කළ හැක්කේ සතියටම පමණක් බැව් හොඳින් වැටහේ. සතිය පිළිබඳව මහත් වූ ගෞරවාදර භක්තියක් එවිට ඇතිවේ. ජීවිතයේ බරපතල ලෙස කඩාවැටීම් වලට ලක් වූවත් ඒ සියලු දුක්ඛම් කටළු මැද කියාගත නොහැකි සම්පatti කර ගතියක්ද ඇති බව ඊට හොඳින් වැටහේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ජීවිතයේ දෙස මේ ආයුරින් බැලීමට දිරිය ලැබුණේ ඔබ වහන්සේ තුල වූ වෙහසක් නැති කරුණාවමය. ඒ කරුණාව පෙරදරිව ඔබ වහන්සේගෙන් ලද කමඨහන් නිසා ජීවිතයට ජීවය ලැබුණි. අප රැස් කරගන්නා සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඔබ වහන්සේට සියලු ඥාන පහළ වේවා. තෙරුවන් සරණයි. මේ ගොඩක් එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්. බුදුජාන් වහන්සේ දීලා තියෙන තොරතුරු කිසිම සාහිත්‍යයකට තාම ඇවිල්ලා නැහැ. බටහිර ලෝකේ අරගෙන තියෙනවා හිත නරක දෙයකට ගියාම නැවත හරි දෙයට කුසලයට එනකොට අවස්ථා දෙකක් නියුරෝ සයන්ටිෆිකලි ඒක ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ පෙන්වන්න පුළුවන්. දැන් තියෙන හිත නොමග දැන් එනවා. දැන් ආවා. අනේ අවස්ථා දෙක තේරුම් ගන්න ඒගොල්ලෝ ඒක විශාල රිසර්ච් පේපර්ස් ඉදිරිපත් කරන ඇත්තටම අගය කරන්න ඕනේ. සරුවචන්ස් මේක හතරකට පෙන්නනවා. සරති, විවරති, උත්තානි කරෝති, දේසේති කියලා. එයිසා හිත නොමකට ගිය වෙලාවක නොමකට ගිය බව දන්න එක පිං හිතකට වැඩිය වටිනවා. හිත හරි තැන තියෙනකොට හරි තැන තියෙනවා දන්නවට වැඩිය විශාල දක්ෂකමක් කුසලයක් ඕනේ. වැරදි තැන තියෙනකොට වැරදි තැන තියෙනවා කියලා දන්නේ. ඒකට සරති කියලා සඳහන් කරනවා සති කියන වගේ වචන. මං ඉන්නේ නරක තැන කියලා දන්නේ. ඒකට පශ්චාත්තාප නොවි ඉච්ඡාවංගතරපත් නොවි විවරතියක හොන්තට විස්තර කරලා පෙන්නනවා මට මේ පිරිසිදු තැනක් තියෙනවා. ආනපන තියෙනවා. සක්මන තියෙනවා. ඒත් හිත දැන් ඉන්නේ කෙලෙසක. ඒක මේ විවරණය කරලා දක්වන්න සෑහෙන පාරමිතා පෙරලා තියෙනවා. මෙච්චර ලස්සන පිම්බීමක් තියෙනවා. සතිය තියෙනවා. ආනපානෙ තියෙනවා. නැත්නම් සක්මන තියෙනවා. ඒ තියෙද්දි හිත ඉන්නේ නරක තැනක. ඒක මම දන්නවා. මම පුළුවන්කම තියෙද්දි කුසල තැනක තියෙද්දි අකුසලේ ඉන්න බව විවරණය කරලා කියන්නේ. හංගන්නේ නැතුව, ඉච්ඡා බංගතරපත් වෙන්නේ නැතුව. මේ ඉච්ඡා බංගතරපත් වීම සහ හැංගීම තමයි සදාචාරවාදී කියන්නේ. ඕක තමයි ආගමෙන් අපිට දාලා තියෙන පිළිලේ. ওই ඉච්ඡාබංගත්තේ නිසා හැංගීමේ මේ පශ්චාත්තාපේ තියෙන තාක්කල් හදන්න බෑ. ඒ නිසා සදාචාරවාදියාට කවදාකවත් නිවන් දකින්න බෑ. ආගම පුළුවන් තරම් මේ දෙකෙන් මනුස්සයා වටතර. සාරිපුත්තු සාන් සදාන් කරලා තිනවා පමාදේන කම්පතිති සති බලං. පමාදයට වැටුණට කම්ප වෙන්න එපා. ඉච්ඡාබංගත්තටපත් වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මේක විවරණය කරන්න ලියන්න කොලයක් අරගෙන. කියන්න කාට හරි. ඊට පස්සේ උත්හාණය කරෝති උස් කරලා දක්වන්න. මට දැන් ඉස්සර වගේ නෙවෙයි සතිය නෙවෙයි අසතිය හොඳට පේනවා. කෙලෙසේ හොඳට පේනවා. සතිය අරමුණ තියේදී කෙලෙස් අරමුණ කියන හැටි මට පේනවා කියලා ඒක උස්කොට දක්වලා ඒක දේශනා කරන්නම කියනවා. කාට හරි කිව්වේ නැත්නම් කුසල් ලැබෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ වෙන්නේ නැහැ. සාකච්ඡා වුණේ නැත්නම් කමඨාන් සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් හිතන්න අපි අබුද්ධෝත්පාද කාලයක භාවනා කෙරුවොත් කොහේ ඇයිද කියලා. බුදු කෙනෙක් පහළ වෙලා මේ මැප් එක පෙන්නලා මේ ලයිස්තුව පෙන්නලා හරියටම අපි මේ සුද්ධ කරගන්න ක්‍රමයේ තියෙද්දී කරන්නේ නැති එක වෙනම කතාවක්. කොච්චර උනන්දුනත් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති යුගයක භාවනා කරලා කොහේ යන්නද? මේ පව් දේශනා කරන තෙක් පාපෝච්චාරණය කරන තෙක් කදාකත් නිවනක් නැහැ. ඉතින් උඟ දෙනෙක් හිතන මේ පාපයේ උච්චාරණය කිරීමත් පාපයක් කියලා. ඒකට තමයි සදාචාරවාදීන් කියන්නේ ආගම ළඟින් ඉන්න කට්ටියට ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එක වසංගනවා. වසංගනකොට පිළිකායනවා. ඇතුළට හැරෙනවා. මේක හෙලිකරන්න කොච්චර විශ්වාසවන්තයෙක් ඕනද අපට? කොච්චර සත්පුරුෂයෙක් ඕනද අපට? කොච්චර හැදෙන්න ඕනකමක් ඕනද අපිට? එහෙම එක සමාජයේ පේන තෙක් අහලක නැහැ. මේක වසංගන ක්‍රමයේ තමයි ආලවට්ටම විතර අපේ තියෙන සංස්කෘතිය තියෙන්නේ. නමුත් මේ ආර්යයන් වංශික සංස්කෘතිය ඒක නැහැ. සරති, විවරති, උත්තානි කරෝති දේශේති. එතකොට මේ පීවර හතර නෙවෙයි ওই සරුවචනසේ පෙන්නන පීවර හතර කාටවත් විවාදයට ලක් කරන්න බෑ. ඒක නිසා මේ එක්ස්පැන්ෂන් මේ බලන ක්‍රමේ හරි. ඔක දිග හොඳට බලන්න අපි වැරද්දක් කරාට පස්සේ කිසිම පවක් සිද්ධ වෙන්නේ ඒකට පශ්චාත්තාප වුණේ නැත්නම් ඉච්ඡා බංගතරපත් වුණේ නැත්නම් අපිට හදන්න පුළුවන් අහෝසි කරන්න පුළුවන් මේ ජීවිතයෙන් පව් ditta ධම්ම වේදිනේ වශයෙන් ගෙවන්න පුළුවන්. පවක් කළ පශ්චාත්තාප වෙලා ඉච්ඡා බංගතරපත් වුණා නම් අපි පව හංගනවා ඊට පස්සේ ඒක උපපජ්ජ වේදිනී වෙනවා හත් ගුණයක් ගෙවන්න ඕන. ඒ නිසා මේ වෙලාවෙම ditta ධම්ම වේදිනේ වශයෙන් ප්‍රකාශ කරන්ඩ සත්පුරුෂයන් වහන්සේ නමක් ඉන්නවා. පළවෙනි සත්පුරුෂයන් වහන්සේ තමයි සරුවචන් වහන්සේ. එවනතම Taman වැඩි භාවනා කරපු කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්නේ මම මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒ කියමනම පව් සමා කිරීමක් අහෝසි කර්මයක් වෙනවා. ආවිකතායිස පහසු හොති කියලා සරුවචන්සේ දේශනා කරනවා. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා එකිනෙකාට වචන කතා කිරීමෙන් සහ එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් අපිට මේ ශාසනය කරන්න පුළුවන්. නමුත් අපි අද ඉන්නේ තන්නේ කර ചാටුවකනේ. තන්නේ කර ෂට ගතියකනේ ඉන්නේ. මායාවී ගතියකනේ ඉන්නේ. ඒ නිසා අපිට පවක් වෙච්ච ගමන් ඉච්ඡාබංගත්වය සහ පශ්චාත්තාපය එනවා. ඊට පස්සේ ඒක සමාදන් වෙනවා. ඊට පස්සේ අකුසල සමාදානයි තමයි දිගට. ඉතින් උඹට දෙයක් දමනැල්ල කියන්න ඕනේ මෙච්චරයි වෙලා තියෙන්නේ ඔන්න උඹට කියනවා. ඒක දරන්නත් බෑ. ඔය කවුරු හරි එහෙම කතා කරනකොට පිං නැති කෙනෙකුට කිව්වොත් ඒක දරන්නත් බෑ. මොකද මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට තමයි. එනිසා මේ පව් සිද්ධ වෙන වෙලාවේ විතරයි අපි පව් සමා කිරීම තේරුම් ගන්නේ. ඔක ලබන ආත්මයට අරන් ගියොත් එන්න එන්න වැඩි වෙනා මිසක පොඩි අඩු වෙන්නේ නැහැ. අඩු වෙන ක්‍රමයක් අපිට ਸਰවඥාන්සේ කියලා දීලා තියෙනවා. ඒක අපේ අම්මලා තාත්තලා දන්නේ නැහැ. පන්ති කාමරවල ඉන්න කවුරක්වත් දන්නේ නැහැ. ඒක තියෙන කැලේ. පුතා දන්නේ නැහැ. හඳ ඇති කාලයට වනාන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟනෝ ඒ වාලියති. ඒවෝ පුස්තකාලවල නැහැ. පචපත්තරවලත් නැහැ. ජනමාධ්‍යෙත් නැහැ. හැබැයි බඩු ෂුවර්. පැකට් එක පිටින් බඩු තියෙනවා කහ කෑල්ල දෙකට කැඩුවා වගේ. එතෙන්ට එන්නවත් බෑ. එතෙන්ට එන්නවත් බැරි අපි හරිම ෂටයි. හරි මායාවි. ඒ බව දන්නවනම් මම ෂටයි මම මායාවි මම පශ්චාත්තාප වෙනවා මච්චබංග ඇතුළටපත් වෙනවා කියලා. ඒක මෙහෙලි කරන්න ගුණමතෙක් ඉදිරියේ. මම ඒ දවස්වල කියනවා පැය සුමානික සැරයක් පැයකට යනවා කටුකුරුන් දෙස්වාංශිකාට විශේෂකේ කුටියට. ඊළඟට කියන්න තියෙන ටික තේරම කියනවා. එනකොට නිකන් හදවත නිකන් සන්ලයිට් සබන් දාලා හේතුව වගේ. මොකක්වත් නෑ. මෙච්චරයි සාන්ත මානකම කියන්නේ මෙච්චරයි මට විනය තේරෙන්නේ මෙහෙමයි ධර්මයේ මෙහෙමයි ඒ සාන්තේ ඇහුවත් එකයි මට නැත්තත් එකයි. ඒ හෙලි කෙරුවට පස්සේ ඉවරයි ආයේ මට ගෙදර ආපහු කුටියට එනකොට ගේන්න දෙයක් නැහැ. ඒ හෙලි කරලා ඉන්නවා. ඒ තරම් කල්යාණ මිත්‍රෙක් වුණාන්සේ මටත් ඒක පුදුමාකාර අවස්ථාවක්. මම හිස් මල්ලක් කරගෙන ආපහු එන්නේ. ඔයගොල්ලෝ ගේන ආපු කුණු ටික ඔක්කොම ගෙදර ගෙනියනවා. එකක්වත් මේ දාලා යන්නේ. කුණු මේ වමාරපු තරමට තමයි මේ භූමිය සුද්ධ භූමියක් බාටපත් වෙන්නේ. තමන්ගේ පව් අමාරපු තරමට භූමිය සුද්ධ භූමියක් වෙනවා. පව් ටික අරගෙන ඇවිදිනවා නම් කවුරක්වත් මොකුත් කියන්නේ ඉබ්බ තමන්ගේ කට අරගෙන ඇවිදිනවා වගේ ඉතින් පව් ටික කරේ දියාගෙන ඇදපන් වෛරෝ බරබාගේ බරබාගේ කිය අර තමන්ගේ රුචි අරුචි ටික කර ගහගෙන කියල්ලෙලල් ඇය කාටවකක් කියන්නේ ඉච්ඡා බංගත්තයයි පශ්චාත්තාපය තමයි. ඒ නිසා මේ විස්තර කළ තියෙන කමෙන්ට මම අර පොඩි අත්උදව්වක් දුන්නේ. ඒකම තමයි ඔය සම්පජඤ්ඤ හතරෙත් බුදුජානන්සේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝ සම්පජඤ්ඤේ ආදි වශයෙන් විස්තර කරන්නේ. ඒක තව විස්තර වෙන එකක් තමයි ඔය සරති විවරති උත්තානි කරෝති දේශේති කියන එක. ඒක ආපු වෙලාවෙ ඉඳලා අපි හැම වෙලාවෙදීම සාකච්ඡාවකදී මේ ටිකේ කොච්චර දුරට අපි ඇවිල්ලා තියෙන වැරද්ද ස්මරණය කරනවාද අපි? පශ්චාත්තාපෙන් තොරව, ද්වේෂෙන් තොරව. ඒල විස්තර කරලා කියනවා කාටද? ඔබත් එක්ක කටයුතු කරන මට මේක හිතුණා. පැහැදිලිවම කියනවා. එයා තරහ වෙන්න ඕන එක ඒක වෙනම කතාවක්. ditta dhamma vedini වශයෙන් ගෙවන්න ඕනේ. ඒක විවරණය කරලා කියනවා මට ඊට වැඩිය දැන් හුදුට විස්තර කරලා කියන්න පුළුවන්. ඒක ඒක කුසල් මාර්ගයක් බව දාන්නවා. ප්‍රතිපදාව බව දාන්නවා. කියන්න කියන්න කට පන්නරේ හිටිනවා. ඊට පස්සේ දේශනා කරනවා. ප්‍රසිද්ධ සභාවේදී කියනවා මට මෙන්න මෙම අකුසල තියෙනවා, අසෝල ගැන තරහක් තියෙනවා, අසෝල ගැන ප්‍රේමයක් තියෙනවා. ප්‍රසිද්ධ කරපු ගමන් වැඩි ඉවරයි. මේකෙදී මේ මම මේ කියන්න හදන වචනේ නොකිය ඉන්නවනම් හොඳයි මම දන්නවා. මේ ගෑනු කට්ටියට හරි අමාරුයි. පිළිමෙන් ඔය කට ටිකක් ගාගත්තට පස්සේ අරක්කු ටිකක් කරද්දී කියලා දාන ඔක්කොම දේ. ඌව ගණන් ගන්න එපා මචං බිව්වට කාට පස්සේ කියන දේවල් කියලා කියන්න ඕනික කියන බීලා ඉවර වෙලා. මේ ලංකාවේ ගෑනු බොන්නේ නෑනේ. හරි අප්සෙට් පිටරට ගන්නවා. දැහැෙන්න බොනවා. ඌන් කියනවා. ඌ අන්නම්ම නම් මොකොත් නෑ මම දැක්කද කළු ඇෆ්‍රිකන් බ්‍රිටිෂ් කෙල්ලෙක් තිත්ත ගුණ හරපෙන් බයින පොලිස් කාර්යයකට අනම්මනම් වීදියේ එකයි. හැරෙන්න ඉඩක් නෑ. ගත්තොත් දැන ගියකොත්ට පඩි ගන්නෙත් අපි. තෝ වෙනවද අපිට නීති දාන්න හදන්න. තෝර පේන්නේ නැද්ද මම බබ බඩාර ඉන්නවා. තෝ දැන ගිය කතා කර. මුල්වන් ඩිම්මෙලා. පොලිස් කාරට කට උත්තර නැහැ. කට උත්තර නැහැ. පොඩ්ඩක් දාලා ඇති, බඩු දාලා ඇති. ඒක වෙන්න ඇති. ඕගොල්ලෝ පොඩ්ඩක් බොයි බීලා බලන්න. බීලා කියන්න කියන්න ඕනද ඉවරයි. දැන්වත් බීලානේ ඉන්නේ මදේරම මදේර දැන්වත් ලක් වෙලා ඉන්නේ. දැන්වත් මම වෙන්නේ දැන්වත් මදේ ඉන්නේ. මේ එහෙලි කරගන්න පුළුවන් නම් මං කියන්නේ මේ ආරවුලක් කියලා. අපේ සහෝදරකම කියලා කියන්නේ ඔච්චරයි වෙලාව බලලා එයාට කියන්න ඕනේ මෙන්න මෙච්චරයි මට මට කියන්න තියෙන්නේ. මම දන්නවා ඒක හරි වගකීමක් හරි කොස්ලි හරිම සයිකොලොජිකල් කොස්ට් එක. කියන්නේ නැතුව බුදිය ගත්තොත් රෑ කීයක් දත් පිටි කණ්ඩ වෙයි දන්නේ. ඒ නිසා කියලා දාන එකයි තියෙන්නේ. දැන් මට වෙලා තියෙන බොන්න නැතුව කීයයි. ඒක පොඩි වෙනසක් එතන තියෙනවා. මම බීලා නැහැ. ෂුවර් නේ ඔයගොල්ලෝ. ඔය කියන එක නම් කියනවා. මොකද මට මේ කතාව ඉවරන පස්සේ මට ගෙනියන්න බෑ මොනවාක්වත්. මම එතන වැඩ ඉවර කරනවා. පුළුවන් තරම් දුරට. ඒ නිසා මේ වැරද්දක් වෙච්ච වෙලාවේ විතරයි නිවන් දකින්න පාර පෑදෙන්නේ. වැරද්දක් වුණාට පස්සේ විතරමයි අපිට පව් සමා කිරීමේ ක්‍රමය තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ පව් සමා කරපු කෙනාට විතරමයි තව කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. නැත්තම් කවදාකවත් පිට අනුර දෙන සමාව අංග සම්පූර්ණයි. ඒ නිසා අපි ධර්ම ඥාතිය වශයෙන් ධර්ම මිත්‍රයෝ වශයෙන් බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෝ වශයෙන් බුද්ධ දුහිත්‍රිකා වශයෙන් චපලකම් තියාගන්න. තියෙනවා නම් කෙලින්ම කියන එකයි තියෙන්නේ. ඇදලා එළියට දැම්මා එතකොට අනිත් කට්ටියගේ වකිමක් තියෙනවා එයාගේ හිත හදලා හදලා ගන්න එක. ඉතින් එහෙම සමිතියක් එක්ක ජීවත් වෙනවා නම් ලේ නෑයින්ද වැඩි උඟාවක් වෙනස් මේ ධර්ම ඥාතිත්වය. ඕනම දෙයක් බෙදා ගන්න. අනුගේ දුක පව බෙදා ගන්න. හුස්මත් බෙදා ගන්න පුළුවන්. හැබැයි කොමියුනිකේෂන් තියෙන්න ඕනේ සුපර් කන්ඩක්ටිව්. දැනවිලි බෑ කියන දේ හරියට කියන්න. ඉතින් මේ තියෙන තමන් එක කතාව හතේ ඔය කතාව හැදිච්ච ගමන් අනුන්ගේ එක කතාව හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියන්න පුළුවන් වෙනවා. ඒක නොවි නම් නිවන් දකින්න බෑ. කොමියුනිකේෂන් හදාගන්න නැතුව නිවන් දකින්න බෑ. චපලකම තියාන දිවක බොරු කියමින් කාට බොරු කියන්නේ නැතුව ඉඳලා බෑ. ඒක හෙලි කරගමු. ඒ නිසා ප්‍රොජෙක්ට් එක තව ඩෙවලොප් කරන්න කියලා බෑ. ඌව නෙමෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. අපි යනවා ඊගායකට. අතිගෞරවනීය පූජනීය වන්දනීය නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කාලයක් භාවනාවේ යෙදෙන අයෙක්මි. මෙවර පර්යංක භාවනාවේදී ඊතා හොඳින් සතිමත් වීමට හැකි වූ අතර ලද අත්දැකීම ප්‍රකාශයක් ලෙස ලිඛිතව ඉදිරිපත් කිරීමට දෙපා නැමද අවසර පතමි. අනායාසයෙන් ඊතා ඉක්මනින් ඒකාග්‍රතාවයට පැමිණීමට හැකි වූයේ එම తත්වය නිතර නිතර පුරුදු කිරීම නිසාවෙනි. ඊ타මත් ප්‍රසන්න දීප්තිමත් ආලෝකය සහිත පසුබිමක රිදී පාටින් දිලිසෙන ගෝලයක අද්දර සිට එම ගෝලය නිරීක්ෂණය කරගත හැකි වූ අතර සුළු මොහොතකින් එම ගෝලය සුණු විසුණු වී විසිරෙන ආකාරයේද නැවත දිලිසෙන ගතිය නොමැතිව එම අංශූන් තැම්පත් වන ආකාරයේද අත්විඳිමින් ධාතුන්ගේ වෙනස් වීම ප්‍රත්‍යක්ෂ කළෙමි. එම නිරීක්ෂණය සතිමත් වීමට බාධාවක් නො වූ අතර මුළු පර්යංක කාලයම හොඳින් සතිමත්ව ගත කිරීමට හැකිවිය. සක්මන් භාවනාවේදී වැලිමලුව උපකාර කර ගතිමි. එහිදීද ඊතා හොඳින් සතිමත් වීමට හැකි වූ අතර මළුවේ වැලි නොනවත්වා ගලන දිය ධාරාවක් මෙන් ඊතා සෙමින් එකම දිශාවකට ගලා යන ගලා යන ආකාරයට චලනය වෙනු නිරීක්ෂණය කළ අතර එයද භාවනාවට බාධාවක් නොවිය. මේ සියලු නිරීක්ෂණ මගින් ධාතුන්ගේ පැවැත්ම හා වෙනස් වීම මනවින් අවබෝධ විය. දැනට එදිනෙදා ජීවිතයේදී එළඹ සිටි සිහියෙන් ජීවිතය පවත්වාගෙන යන අතර පෙර කල බාහිර කටයුතු මුළුමනින්ම වාගේ නතර කර ඇත. ජීවිතය පවත්වාගෙන යෑමටත් භාවනා කටයුතු සඳහා සම්බන්ධ වීමත් යන කරුණු වලට ප්‍රමුඛත්වයක් දෙන්නෙමි. එවන් පරිසරයක් නිවසේදී ගොඩනගා ගැනීමට හැකි වී තිබීම මහත් සසර කළ පුණ්‍ය කර්මයක්යි සිතා සතුටු වෙමි. විශේෂයෙන්ම සඳහන් කිරීමට එක් කරුණක් තිබේ. ඊයේ ධර්ම සාකච්ඡාවේදී වාචිකව පැන නැගුණු කරුණු කරුණු අනුව මින් පෙර ඔබ වහන්සේ පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ මහජන භාවනා දිනකදී සිදු කළ කමඨහන් පිරිසිදු කිරීමේ වැඩ මුලුවකදී දේශනා කරන ලද විනයපති විනය පොතේ අඩංගු සරති විවරති උට්ටාන කරෝති දේසේති යන ධර්ම කරුණු හතර පිළිබඳ මතකය අවදි කිරීමක් සිදුවිය. මෙම අවස්ථාවේදී නැවත එම අති දුර්ලභ දේශනාව කෙටියෙන් හෝ සමදෙනාගෙම හිතසුව පිණිස දේශනා කරන මෙන් ඉල්ලමි. තවද සංවිධායකවරුන් හා කාරක සභාව වෙනුවෙන් මෙවන් භාවනා වැඩමුළු සෑම වර්ෂයකදීම සංවිධානය කරන්නේ නම් එය ඊතා අගනා බවකි. ඔබ වහන්සේගේ වටිනා කාලය හා විවේකය අප කෙරෙහි අනුකම්පාවෙන් කැප කරමින් කරනා මෙහෙය මෙහෙය පාරමිතාවක් වී සියලු සම්මයක් අදිෂ්ඨාන ඉටු වේවායි පතමි. මෙවන් දහම් රසයක් විඳීමට අවස්ථාව උදා කර දෙන්නා වූ අතිපූජනීය පේරාදෙණිය සුබෝධාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටද දොරකුඹුර අක්කාටද සති කණ්ඩායම එලි දැක්වීමට කටයුතු කළ ආනන්ද අබේවික්‍රම මහතාටද සති කණ්ඩායමේ සියලු සමාජිකයන්ටද ඔවුන්ගේ සම්මයක් අදිෂ්ඨාන ඉටු වේවායි පතමි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය වූ තුන්කල්හිම පිරිසිද සුවපත් වේවා. සියලු සත්වය තෙරුවන් සරණින් සැනසේවා. හෙට එන්න තිබ්බ ලීමක් අද ඇවිල්ලා වගේ මට පේනවා. කල්ලාතු ඇවිල්ලා තැපෑලට පොඩ්ඩක් වැඩදිලා වගේ ප්‍රශ්නයක් නැහැ මොකද මං හෙට ඉන්නේ. ඒ නිසා <laughs> බණිනවනම් දැන් බණ ගන්නේ. කියන දෙයක් දැන් කරගන්න කොහොමද සරති විවරති උත්තානි කරුවෙත් අද සාකච්ඡා කරා. මෙවැනි වැඩසටහනක් අවුද්ද කරන වේ මම උඹලට කියන්නේ හැමදාම කරනවා. අපි හැමදාම මේක කරන අවුරුද්දට සැරයක් නෙමෙයි. මේසක් උත්සවයට විතරක් නෙමෙයි. ඒ නිසා හැමදාම එන්න. දැන් හැමදාම භාවනා කරා. නිසා නිසන්වනේ මේ ශාලාවේ වේගතිය 78 මේ අවුරුදු සිරු ගාණක් ඇතුළත. ඒ නිසා හැමදම මෙච්චරයි. ඒ නිසා නැව ආපු වෙලාවේ නැග ගන්න එකයි තියෙන්නේ. සන්තෝෂයි අපිටත් හරියම සන්තෝෂයි. ඒ නිසා නමුත් ඌවා කීකේ ඉඳලා වැඩන්නේ කමටාන සුද්ධ වෙන්නේ නැහැ. නිසා කරගෙන යන වැඩේ සන්තෝෂෙන් දිගට කරගෙන යන්න. මේවා වැඩිනේ මුදිතාවට. එහෙම නැත්නම් චිත්ත ප්‍රීතියට සිම්පතටික් ජෝයි කියලා කියනවා. ඒක හොඳයි. නමුත් අපි අපි යනවා ඊගා ප්‍රශ්නෙට කමටාන සුද්ධ කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ වார்த்தාව ඉදිරිපත් කරමි. වරදක් ඇතොත් කමා කර භාවනාව ඉදිරියට කරගෙන යාමට දෙපා නැමෙද උපදෙස් දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බොහෝ කාලක් ආනාපාන සති භාවනාව කරගෙන යමි. මම දැන් මෙතන අරමුණු කළ විට සිත සංසුන් වේ. කයෙහි ඉඳගෙන සිටින විට දැනෙන ස්පර්ශයන් නොදැනී ගොස් සැහැල්ලු වේ. අත්ල ගැටෙන තැන තද ගතිය ප්‍රකට වේ. එයත් ටික වේලාවකින් නොදැනී ගොස් සියුම් සුසුම් රැල්ල මතුවේ. එය අරමුණු කළ විට සිත කිඳා බසිනවා දැනී පතුලටම වාගේ යනවා දැනේ. ඒ සමගම නිින්ද යනවා වගේ සිත සංසුන් වී ඊටස් සියුම් වේ. එවිට සිත සාන්තය. වේලා ටික වේලාවකින් සිතුවිලි ගලා ආවත් නොගැටේ. සමහර අවස්ථාවල සිතුවිලි සමග සිත ගලා ගියත් විගස ශාන්ත තත්වයට පත්වේ. සමහර අවස්ථාවල නැවතත් දෙයත් වල තද ගතිය මතුවේ. නැවතත් නිසංසල තන සිත තැම්පත් වේ. මෙලෙස දිගටම පරයන්කේ සිටිය හැක. පැයකින් පමණ නිතැතින්ම ඇස් ඇරේ. මා දැන් මෙතන අරමුණ වේ. ස්පර්ශයන්. භාවනාව නිවැරදි මඟ ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙම කුසලයන් හේතු වේවා. ඔය Taman දැන් කරගෙන යන වැඩේට අකුලක් හැලෙන්නේ නැහැ කියලා කියන්නේ සතිය තමයි. සතියෙන් පිට කරන ඕනම තැනකට බකල් වැටෙනවා අකුල් හෙලෙනවා. ඒක මම අවුරුදු 40ක් අත්දකපු දෙයක්. සතියෙන් කරන කිසිම වැඩකට කවදාකවත් අකුලක් නැහැ. ඔය යන්න පුළුවන්. ඒකෝට දැනගන්න පාරයි. හැබැයි මේකට අකුල් හෙලව ගන්න එපා. යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුල ආව් එක කුසෙයි. පැටලුණා නම් දැනගන්න අසතිය ආපහු සතියට එන්න කිසිම බාධාවකුත් නැහැ. ඒ නිසා මේ ලැබිච්ච නිර්වුල් මාර්ගයම අවසාන ඵලයේ දර්ශනයක් මේකේ තියෙනවා. යන පාරෙන්ම පෙන්වනවා අවසාන ඵලයේ දර්ශනයක් පේනවා. අමෝරාවෙන් පැටලි පැටලි කටුවත්තක් ගුරු ගුරු පාරක ඇදගෙන යන වගේ කැපි කැපි යනවා හොඳටම මතක තියාගන්න වැරදි පාර. අවධානයත් වැරදි. ඒ නිසා නිර්වුල් මාර්ගයේම සතිය ලකුණක් මේකට කියන්නේ ලීස් ෆ්‍රික්ෂනල් පාත් නැත්නම් කම්ෆර්ට් සෝන් කියලා. ඕහොම පැහැදිලි තැනක් ඒක නිවනම තමයි. ඉතින් මේ වගේ දැනට ආපු කෙනා මේකට අකුල් හෙලා ගන්න නැතුව යන එකට අනුග්‍රහ කරනවා කියලා කියනවා. අහ කියන්නේ කුණු කන්දල් ඔළුවේ දාගන්න එපා. හිත කරදර ගන්න එපා. කය ලෙඩ කරගන්න එපා. දිනචරියාව අවුල් කරගන්න නැතුව මේක දිගට කරගෙන යන එක තමයි අනුග්‍රහය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අනුන්ගේ වැරදි සිහිවීම සහ ඒවාට ප්‍රතිචාර වශයෙන් උපදින ව්‍යාපාද විතර්ක එන්නට ඉඩ හැරීමෙන් ව්‍යාපාදයම බලවත් වේ. ව්‍යාපාද සිතුවිලි කෙරෙහි බලවත් අකමැත්තක් ඇතත් ඒවාම උපදී. මේ මැඩීමට පහසුම ක්‍රමය දේශනා කරනු මැනවි. ඔය ව්‍යාපාද සහ ව්‍යාබාධ කියන වචන දෙක බොහෝම ළඟ වචන දෙයක්. ව්‍යාපාද හිත හැමදාම ව්‍යාබාධ වල තමයි තියෙන්නේ. ව්‍යාබාධ වල තමයි ආබාධ කියන්නේ. ඒ නිසා ලෝකලා දේශීය ආයුර්වේදයේ කියනවා අපිට එන හැම ලෙඩක් වෙන්නේ අස්ථාන කෝපයක් නිසායි කියලා. ස්ථාන කෝප 9ක් තියෙනවා 10 වෙනි අස්ථාන කෝපයක් තියෙනවා. ඒක තියෙන තාක්කල් හිත ව්‍යාපාද සහ ව්‍යාබාධ. ඒ නිසා ලෝකෙට ප්‍රේම කරන මනුස්සයා උකත් එක සතුටින් ඉන්න මනුස්සයට කිසිම ලෙඩක් නැහැ. එන්න විදියක් නැහැ. ඒ නිසා අපි මේ ව්‍යාපාද කරන අනුන්ට නෙවෙයි Tamandම කියලා හිතාගන්න. අනුන්ට කරන හැම ව්‍යාපාදයක්ම Tamand ව්‍යාබාධයක් විදිහට බලපාන. ඒ නිසා මේ මනුස්සයා කකුල් දෙක අල්ල වැඳලා ඉස්සල එළිපෙළේ තියෙනම දෙපා නැමද උපද මොන දෙපා නැමද උපදෙස් ඉල්ලන. ඒ කියන්නේ යාගේ කකුල් දෙක අල්ල උපදෙස් දෙන්නේ කියලා කියලා තියෙනවා. ඉස්සල්ලි මේම තිබුණේ. මෙයාටත් කියන්න තියෙන එක තමයි. සාංශ දෙපා නැමද උපදෙස් ලබා දෙන්න ඉල්ලා සිටි කියලා. ඒ ඕඩ් නැති ඔක්කොම මට ඇහෙනවා අප්පා ඒකයි මේ සවුත්තුව. මෙයාටත් කියන්න තියෙන්නේ ව්‍යාපාදයක් තියෙනවා සර කකුල් දෙක අල්ලකට ගිහලා සමම්පිච්ච මල් වැඳලා තියලා කියන්න මට ඔබතුමා කෙරේ ඔබතුමී කෙරේ ව්‍යාපාදයක් තියෙනවා. මේක තියාගෙන බුදියා ගත්තොත් ඇහැරුණොත් දිගටෝම ව්‍යාබාධ වෙනවා. මට අනුකම්පා කරලා මට මේ භාවනා කරගන්න දෙන්න. ඔබතුමාට ඔබතුමීට සමාව දෙනවා ඔබතුමා ඔබතුමා සමාව දෙන්නේ නැත්නම් තියාගන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. කියලා බැගෑවේ. එනිසා ව්‍යාපාදේ සමාන ව්‍යාපාදේ කියලා හිතාගන්න එච්චරයි උත්තරේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. කාය සංකාර යනු ආස්වාස ප්‍රාස්වාස චූල වේදල්ල සූත්‍රය. මෙය ආනාපාන සතියට සාධාරණයකි. නමුත් සක්මනේදී සිත බද්ධ වී පවතින්නේ සක්මන සමග බැවින් සක්මනේදී කාය සංකාරය සක්මනයි. මේ අදහස නිවැරදිද? තව ප්‍රශ්නයක් තියෙනවා. සක්මනේදීත් කාය සංකාරය සංසිඳනවාද? කොහොමරි කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාස කියන එක බුද්ධ වචනය. එනිසා සක්මන් කරනවා කාය සංස්කාර වෙන එකක්, නිදාගෙන ඉඳගෙන ඉන්නකොට සංස්කාර වෙන එකක්, ඇවිදිනකොට සංස්කාර වෙන එකක්, බුධියනේ සංස්කාර කාය සංස්කාර වෙන එකක් කියලා අපිට ගන්න විදියක් නැහැ. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් සක්මන් කරනකොටත් හුස්මේ සංසිඳීමක් වෙනවනම් කාය සංස්කාර සංදීජවත් නැහැ. ඒක මේ විතක්ක සංඨාන සූත්‍රයේ බුදුන් සඳහන් කරන විතර්කයන් තැම්පත් වෙනවනම් කාය තැම්පත්. විතර්ක සහ කාය තැම්පත් වෙනවනම් වේදනා සංඥා තැම්පත්. නිසා විතක්ක අවුස්සන්න එපා. පත්තර බලන්න එපා. ටෙලිවිෂන් බලන්න එපා. කයිවරු ගහන්න එපා. ඔක්කොම කරන්නේ විතක්ක අවුස්සන. විතක්ක සංඨාන කරන්නේ විතක්ක නතර කළා දාන්න. එතකොට ඉබේම කාය සංස්කාර සංසිඳ වෙනවා. ඒක ඉඳගෙන හිටියත්, දුවදුව හිටියත් කරන්න පුළුවන්. ඒ නිසා කොයි තැනකදී හෝ ආස්වාද ප්‍රසාර සංසිඳනවා ඒ කාය සංස්කාර සංසිඳීම කියලා තමයි ගන්න තියෙන්නේ. When I sit down to meditation, I begin by watching the in and out breath come and go. I feel the in breath through the nostril and then out through the nostril. When I settle down in meditation, watching the breath, I begin to feel sensations around my upper lip. I feel tightness in the upper lip, sometimes movement like flowing, a nice feeling, or sometimes bubbly, watery feeling, feeling. As soon as I experience the tightness, I move over to the abdomen area, rising and falling, or else I focus on different parts of the body. For example, the hand. I feel heat and then I move elsewhere. When I move elsewhere from the in breath and out breath from the nose, the sensations of, on the upper lip disappears. These sensations began to occur two years ago, and I'm constantly experiencing them, whether in meditation or not. While I'm relaxing, driving, listening, drinking, on. The sensations are always there. Sometimes I break out in a bath of sweat when meditating. And when I go on retreats, I've had different experiences each time, and they're all like one off experience one, going this. One more experience. experience. Like one off experience, like at a retreat, sometimes I'm like levitating, my legs are not on the ground, but I feel up here, my hands are like somewhere else. So it's like just a one off thing. And then I have had like different limiters and particular limiters. One day beautiful white clouds, and another day just darkness. Um, sometimes it's like watching a movie, like watching, like I'm going through a galaxy or going gliding through something or the other, but they're all like one off experience. Well, they are all, yes, I'm a bit confused about the sensations that I'm experiencing around this area because are they like sometimes I feel I analyze them as the four elements, but I'm not sure whether what it is. Could you just help me, please, explain what they are? Thank you. So what you may be, whether it's the breath or rising and falling or the experience, if it is not an imagination, if it's not a hallucination, if it is a right, right under your very nose happening, you can have two approach. One thing is uh, event by event or particle by particle. Second one is the system as such. So our mind take the, these two viewpoints. Sometimes we see the whole sensation including in-breath and out-breath as a one system. Sometimes you feel in-breath and out-breath there and sensation are far away. At, at that time, you are looking at the, only the in-breath and out-breath. So this is called the system approach and reductionist approach. Reductionist approach is scientific. System approach is religious. Our right brain is religious. Left brain is scientific. So they are changing same object to viewpoints. Only thing you have to make sure it is not a hallucination. It's not some mind-made. It is not a dream. Yeah, it is there because as far as you, you are alert, consciousness is there. Consciousness understands bhavaya. Bhavaya means existence. Existence means a flux. It's a flow. Within the flow, you can either focus to the either breath or you can focus the every, oh, every each and every movement. Both of them are the same, two viewpoints. Don't give preference. As far as you know the sensation, that's a very clear sign you are mindful. It is a reason to be glad. Sometimes you see the in-breath and out. Sometimes you see the rising and falling. Sometimes you feel leg pain, belly, pain, although that's specialized or reductionist. So you have to give the free chance for the left brain and the right brain or system approach or reductionism to happen. Don't give gradation. Don't give this is better, this is better. Like ultimately you find you have no choice. That is just observe. At all times? At other that times? That experience indicates I am not dead, I am not sleeping, I am not unmindful. That means alert. So it nothing to do with meditation? No, it is meditation. It's a clear sign you are mindful. Okay. It's a reason to be glad, I am mindful. I know I am not dead because there's movement. I am no, I am not sleeping. Or oh, this is not a dream. This is a reality. And the third thing, I am not unconscious. I am very conscious about that. How can I develop in this? How can I progress in this? Be, be as long as possible, as immediate as possible, then there is no person to analyze. You become that moment. Moment and you, are you become hugged together. When you come closer and closer, familiarize more and more, the movement and the observer, observer and the observed become hugged. They come together. No analyzing mind. You become the phenomena. So no more dillara. Finished. We will do the funeral. No problem that you can't because of our habitual thinking it is happening therefore you have to sympathize let the movement happen and the observer is far away and when you familiarize and you try to keep closer and closer both start to move together as if some same thing then you just merge into that okay so I just let it be kind of thing yeah but very alert very vigilant very diligent and consider this as an achievement or endowment of your mentorship. Okay, thank you. ඔබ ඉවරද ප්‍රශ්න තව තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉවරයි. ඇති. දැන් පැයකටත් වැඩි ඉල්ල තියෙනවා. පැයකොත් විනාඩි 20ක් ගිහිල්ලා තියෙන නිසා අපි විනාඩි 40ක පමණ කාලයක් වෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ අපි නැවත එකතු වෙනවා පරියංක භාවනාවට. සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.